තෙරුවන් සරණයි සැදැහැති පිනති ඔබ සියලු දෙනාටම POTV නාලිකාංක 115 ඔස්සේත් YouTube විකාශය තුලනොත් සති TV බලාගෙන ඉන්න ඔබට අප මේ සූදානම් වන්නේ කමඨහන වැඩසටහන මෙලෙසින් ආරම්භ කරන්නට භාවනා සම්බන්ධයෙන් අප පුරා හෝරාවක් සාකච්ඡා කරන්නට සූදානම් දැන කියා ගන්නට සූදානම් ඒ වෙනුවෙන් අපට භාවනාව සම්බන්ධයෙන් පැහැදිලි කර දෙන්නට ගැටලු निराකරණය කර දෙන්නට අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන මේ උතුම් සාකච්ඡා මණ්ඩපය වෙත වැඩම කරන්නට යෙදුනා ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයේහි ගරු අනුශාසක ශාස්ත්‍රපති රාජකීය පඬිත නම කියනට අවසරයි ස්වාමින්වහන්ස පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ අප මුලින්ම ස්වාමින්වහන්සේව පාදහබී වන්දනෙන් යුතුව මේ උතුම් සාකච්ඡා මණ්ඩපය වෙනුවෙන් පිළිගන්නවා අවසරයි ස්වාමින්වහන්සේ භාවනාව සම්බන්ධයෙන් අප කතා කරගෙන ඉද්දී ඔබ ගිය සතියේ වැඩසටහන නරඹන්නට ඇති. එහිදී භාවනාව සම්බන්ධයෙන් මූලික කරුණු කිහිපයක් දැන කියා ගන්නට ඇති. අද අප එහි දිගුවක් ලෙස සාකච්ඡාව සිදු කරන්නට සූදානම්. ඔබට ඉදිනදා භාවනා කරගෙන යද්දී ඇතිවන ගැටලු, ඒ වගේම භාවනාව පටන් ගන්නට හිතාගෙන ඉන්නවා නම් කෙනෙක් ඒ අයට ඒ සම්බන්ධ උපදේශ මේ කමටහන වැඩසටහන තුළදී ඔබට දැන කියා ගන්නට පුළුවන්. අපගේ ඊමේල් ලිපිණය ඔස්සේ ඔබගේ භාවනාවේ ගැටලු අපට යොමු කරන්නටත් පුළුවන්. ඒ බවත් සිහිපත් කරමින් අද සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම්. ස්වාමීන් මට සාකච්ඡාවේ ආරම්භයේ විදිහටම පැහැදිලි කිරීමක් කරලා දෙන්න සනස් මේ භාවනා කරන හෝ භාවනාවට යොමු වෙන්නට හිතාගෙන ඉන්න කෙනෙක්ගේ සාමාන්‍ය ජීවිතය කොහොමද වෙන්න ඕනි සනස් මේ භාවනාවට ගලප ගන්න අපි කොහොමද ඒක? ත්‍රිවන් සරණයි සියලු දෙනාටම භාවනාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ව්‍යවහාර කරන්නේ භාවේ තබ්බන්ති භාවනා කියලා. අපි වඩන නිසා, දියුණු කරන නිසා අපි එය භාවනාව යනුවෙන් හඳුනා ගනු ලබනවා. එතකොට අපි සිත යම් කිසි කෙනෙක් දියුණු කරන්නට උත්සාහවත් වෙනවා නම් සිතේ දියුණුව කැමතිනම් ඔහු විසින් භාවනාව සම්පාදනය කරගත යුතුයි. ඒ කියන්නේ දැන් ඉන්න තත්වයට වඩා වෙනත් උසස් තත්වයකට සිතපත් කර ගැනීම තමයි මුදෙක්ම භාවනාව කියලා හඳුන්වනු ලබන්නේ. එතකොට මේ භාවනාව ජීවිතයට අපි එකතු කරගන්නකොට ආදේශ කරගන්නකොට භාවනාවට අනුරූපී වුණ ගැළපෙන ආකාරයට අපේ ජීවිතය සකස් කර ගැනීමත් අත්‍යන්තයෙන්ම අපි කළ යුතු වෙනවා. දැන් භාවනාව කියලා කියනකොට මේ භාවනාව විවිධ ආකාරයන්ගෙන් විවිධ අරමුණු වලට භාවනා කරන්නට පුළුවන්කම තියෙනවා. වැදගත් වෙන්නේ ඇයි අපි භාවනා කරන්න කියන එක. මොකද ඒ කුමක් සඳහාද භාවනාව කරන්න කියන එකට අදාළව කරන භාවනාව ඔහුගේ ජීවිතය හැඩගස්වා ගත යුතු ආකාරය මේ දේවල් හැම එකක්ම වෙනස් වෙනවා. ඒ නිසා වැදගත්ම දේ තමයි අපි භාවනාව තුළින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියන එක. බොහෝ වෙලාවට අපි සමාජය දිහා බලනකොට දකින්නේ භාවනාව තුළින් ඔවුන් පත්වන තැන ස්ථානය පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇත්තේ අපි කොතෙන්ටද මේ භාවනාව තුළින් යන්නේ? අපි මේ භාවනාව කරලා සම්පාදනය කරගත යුත්තේ කුමක්ද කියන එක පිළිබඳව තේරුම් ගැනීමක් හෝ අවබෝධයක් ඇත්තේ නැහැ. අන්න ඒ නිසාම තමයි භවනාව පිළිබඳව තේරුම් ගන්නකොට අපි මුලින්ම තේරුම් ගන්නට ඕන දේ තමයි අපි කුමක් සඳහාද භවනාව කරන්න කියලා. මොකද ඊට අනුරූපීව අපි ජීවිතේ හසුරවා ගැනීම සිදු කරගත යුතු නිසා. එතකොට දැන් භවනාව කියනකොට ඒ භවනාව කෙනෙකුට විවිධ පරමාර්ථයන් සාධනය කර ගැනීම සඳහා සිද්ධ කරන්නට පුළුවන්. දැන් අපි දකිනවානේ කුසල ධර්මයන් සිද්ධ කරනකොට පින්කම් කරනකොට කෙනකෙනාගේ අභිලාෂයන් ප්‍රාර්ථනාවන් එකිනෙකට වෙනස් වෙනවා. කෙනෙක් දිව්‍ය ලෝක යන්න හිතාගෙන පින්කම් කරනවා. තව කෙනෙක් තමන්ගේ ලෞකික අර්ථලාභයක් සඳහා හිතාගෙන පුණ්‍ය ධර්මයන් සම්පාදනය කරනවා. තව කෙනෙක් මට සසරින් එතර වීම පිණිස මේ හේතු වේවා කියන තැනක ඉඳලා එයා කුසල ධර්මයන් සම්පාදනය කරනවා. මේ ආදී ලෙස ගත්තාම ඒ අභිලාෂය පරමාර්ථය වෙනස් වෙනවා. කුසලයක් කිරීමෙහි අභිලාෂය කුසලයක් කිරීමෙහි පරමාර්ථය වෙනස් වෙනවා. අන්න ඒ වගේ භාවනාවක් කරනකොටත් මිනිස්සුන්ගේ විවිධාකාර අභිලාෂයන් විවිධාකාර බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තුවට අනුරූපීව තමයි ඔහුගේ ජීවිතය ඔහු සකස් කරගත යුතු දේ බවට පත්වන්නේ. දැන් අපි දකිනවා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු සමාජය තුළ ඊට පෙර පවා විවිධ භාවනා ක්‍රම තිබුණා. අසිත කාලදේවල තාපසතුමා ධානලාභී අෂ්ට සමාපත්තිලාභී තාපසතුරෙක් ඒ වගේම අපිට දකින්නට පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේ කිං සත්‍ය ගවේසී කිං කුසල ගවේසී කියලා සත්‍ය කුමක්ද කියලා හොයාගෙන යනකොට ඒ හමුවන ගුරුවරු දෙදෙනා උන් ධාන ලබාගත් ගුරුවරු එතකොට දැන් අපිට මේ දේවල් දිහා අපි බලනකොට අපිට හඳුනා ගන්නට පුළුවන් එදා සමාජයේ ආසිත කාල දේවලාලාර කාලා මුද්දකරාම පුත්ත මේ වගේ අය ධ්‍යාන ලබාගෙන හිටි භාවනාවක් නැතුව නෙමෙයි. භාවනාවෙන් තමයි. එහෙනම් ඒ අයගේ අරමුණ බවට පත්ුනේ මොකද්ද? ඒ අයගේ අරමුණ බවට පත්ුනේ විමුක්තියක් සෙවීම වුණාට ඒ අරමුණ තුල ඔවුන් විමුක්තිය කියන දෙයක් හදාගත්තා. ඒක ඒක ඇතුලේ අය ජීවත් වුණා. එතකොට අපිටත් ඕන වෙන්නේ මොකක් හරි භාවනාවක් කරන්නද? ඒ කියන්නේ අපේ භාවනාව කිසිම අරමුණක් නැතුව හිත දියුණු වෙන විදිහට ඔහේ අරගෙන යන එක කරන්නද අපිට ඕන වෙන්නේ? එහෙමත් නැතිනම් අපිට අවශ්‍ය වෙන්නේ භාවනාව කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වපු නිවැරදි දිශානතියකට යොමු කරගෙන කරන එකද කියන එක ගැන අපි මුලින්ම තේරුම් ගන්නට ඕනේ. මොකද ඒකට අනුව තමයි අපිට ජීවිතේ සකස් කරගන්නට තියෙන්නේ. අද කාලේ වුණත් මිනිස්සු භාවනා කරනකොට දැන් සමහර කෙනෙක් භාවනාව පුරුදු කරනවා. අපි දකිනවා සමහර වෙලාවට දැන් දැන් දැන් බුදුදහමෙන් තියෙන කොටස් අරගෙන හැදෙන මේ බොහොම ආදේශ කරගෙන මේකට සමානුපාත කරන්නට විවිධ ආගමික කණ්ඩායම් උත්සාහවත් වෙනවා. ඒත් භාවනාව කියන එකත් ඒ විදිහටම මේ මේ අපේ ශාසනය ඇතුලේ කතා කරන භාවනා කර්මස්ථාන පවා ඇතම වෙලාවට භාවිත කරන ආකාරය අපි දකිනවා. සමහරලාට මේ සතිය කියන දේ පවා අපි දකිනවා දැන් අලුතෙන් භාවිත වෙනවා. එතකොට මේ ආකාරයට ඒ භාවනාවක් સિદ્ધ කරනකොට ඒ අය බලාපොරොත්තු වෙන්නේ දැන් මේ තුලින් කොහොමද චිත්ත ඒකාග්‍රතාවයේ ගොඩනගාගෙන විපස්සනා මානසිකාරයක් સિદ્ધ කරලා කොහොමද මාර්ගඵලාදිගම ලැබලා මේ සසර ඉවර කරන්න කියන පරමාර්ථයක් නෙමෙයි උන්ට තියෙන්නේ උන්ට තියෙන්නේ කොහොමද මේ චිත්ත ඒකාග්‍රතාවයක් සිත අරමුණු වල විසිරෙන්නේ නැතුව කොහොමද ශාන්ත දිවිපෙවතක් ගත කරන්න කියන අදහස. කාර්යබහුල ජීවිතයක් ගත කරන ගොඩක් අය ඒගොල්ලෝ භාවනා කරනවා දැන් මයින්ඩ්ෆුල්නස් කියලා ඒගොල්ලෝ වෙනම ඒක ඒක පුරුදු කරන ඒගොල්ලෝ ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මානසික සහනය. සමහර වෙලාවට ඉගෙන ගන්න දරුවෝ යම්කිසි භාවනා මානසිකාරයන් වල හිත තබනවා. ඔවුන්ගේ පරමාර්ථය බවටපත් වෙන්නේ ඒ තමන්ගේ අධ්‍යයන කටයුතු පිළිබඳව ඒකාග්‍රතාවයේ තබාගෙන ඒ කටයුතු සිදු කරගෙන යෑම. එතකොට සමහර වෙලාවට සොල්දාදුවන් පවා භාවනා කරනවා. ඒ ඔවුන්ගේ භාවනාවේහි අරමුණ කොහොමද චිත්ත ඒකාග්‍රතාවයක් පවත්වාගෙන ඔවුන්ගේ අරමුණට නොසලී ගමන් කරන්න කියන එක. එතකොට මේ ආදී ලෙස අපි ගත්තාම මේ සිත වඩනවා කියන එක එක පැත්තකට සිත දියුණු කරනවා කියන එක විවිධ පරමාර්ථයන් සාධනය කරගන්න විවිධ ඉලක්ක සාධනය කර ගැනීම සඳහා බොහෝ දෙනෙක් භාවිත කරනවා. එතකොට අපි ඇයි භාවනා කරන්න කියන එක පිළිබඳව අපිට නිවැරදි දැක්මක් තියෙන්නට ඕනේ. මොකද ඒ දැක්ම තුළ ඉඳලා තමයි අපිට ඉන් ඉදිරියක් පිළිබඳව අපේ ජීවිතය කොහොමද ඒකට අනුරූපීව සකස් කරගන්නේ කියන එක පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඇත්තටම මේ මදුසංක ඔබ අහපු ප්‍රශ්නය ඊටාම වැදගත්. මොකද අද මේ සමාජය තුළ භාවනාව කියලා අපි කතා කරන දේ දිහා බැලුවහම ගොඩක් වෙලාවට මම දකින්නේ නැහැ ගිහි සමාජයේට ඒක ප්‍රායෝගිකව ගොඩක් උපකාර වෙනවා කියලා ගොඩක් ඉදිරියට යන ධර්මයේ තුල ඉදිරියට යන ඒක උපකාර වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් කමක්ම නැහැ. හැබැයි ගොඩක් දුරට ඒ ඇයට ඒක ප්‍රායෝගිකව නිවනට උපකාර වෙනවා කියන එක දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකට හේතුව තමයි අද මේ භවනා සංස්කෘතියක් විදිහට බිහි වෙලා තියෙනවා. ඒ සංස්කෘතිය ඇතුලේ මම මේ නිතර කියන කතාවක් දැන් භික්ෂුන් වහන්සේ නමකට අනන්‍ය වුණ අදාළව ප්‍රතිපදාව වඩන්න තියෙන එක වෙනම දෙයක්. ගිහි කෙනෙකුට අදාළව ප්‍රතිපදාව වඩන්න තියෙන එක වෙනමම දෙයක්. මේවා එක සමානව එක විදිහට සිද්ධ කළ යුතු දෙ නෙමෙයි. භික්ෂුවක් කියන්නේ කවුද? භික්ෂුවක් කියලා කියන්නේ සම්පූර්ණම නිවනම එකම අරමුණ කරගෙන අනෙක් හැමදේම බාහිර බැඳීම් ලෝකයේ තුල තියෙන සියලුම දේවල් අතහැරලා දාලා නිවන ඉලක්ක කරගෙන ප්‍රතිපදාව පිරීම සඳහා ප්‍රවේශය සලසාගත් කෙනෙක්. ඒ කියන්නේ යම්තාක් දුරකට ගොඩක් ඉදිරියෙන් ඉන්න භික්ෂුව. හැබැයි ගිහි කෙනෙක් කියලා කියන්නේ කවුද? එයා තාම ගෘහ බන්ධනයන්ගෙන් බැඳිලා. එතකොට අපි කියන කාමභෝගී දිවිපෙවතක් ගත කරනවා. එතකොට දැන් ඒ කෙනා අනුගමනය කළ යුතු ප්‍රතිපදාවත් අර ඉදිරියෙන් ඉන්න කෙනා අනුගමනය කළ යුතු ප්‍රතිපදාවත් මේක මේ මේ දෙක දෙකක්. දැන් අපි කතා කළොත් එහෙම බොහොම සරල උදාහරණකින් කිව්වොත් දැන් කොළඹට අපිට යන්න ඕනේ. අපි අනුරාධපුරේ ඉඳලා කොළඹට යන්න අවශ්‍ය නම් දැන් කෙනෙක් අනුරාධපුරේ ඉන්නවා අනුරාධපුරේ ඉඳලා යා කොළඹට යන්න ඕනේ. කෙනෙක් ඉන්නවා මග අපි හිතමුකෝ කුරුණෑගල හරි ඉන්නවා කියලා. එයා කුරුණෑගල ඉඳලා කොළඹට යන්නට ඕනේ. දැන් මේ දෙන්නටම අපි කියන්නේ එකම පාරද ඒ ඒ කෙනා ඉන්න තැන ඉඳලා යා යුතු මාර්ගයද අපි කිව යුතු වෙන්නේ. අපි කිව යුතු වෙන්නේ දැන් කුරුණෑගල ඉන්න කෙනාට අපිට කියන්න ඕනේ අනුරාධපුරේ ඉඳලා මේ යන පාරේ දඹුල්ලට ගිහිල්ලා මේ විදිහට යන්න කියලා අපිට එයාට ඒ ටික කියන්න අවශ්‍ය නැහැ මොකද එයා ඒ ටික පහු කරලා තියෙන්නේ. එතකොට මෙතන ඉන්න කෙනාට අපිට අර මුල් ටිකත් එක්කම කතා කරගෙන යන්න ඕනේ ඉන්න තැන ඉඳලා කතා කරන්න ඕනේ. ඒකට අපේ සමාජය තුළ දකින්න තියෙන ප්‍රධානම දේ තමයි භාවනාව ගැන කතා කරනකොට අර පැවිද්දටත් ගිහියටත් එක සමානව භාවනාව පිළිබඳවද උගන්වන්නේ. එතකොට දැන් සමතය මුල් කරගත්ත භවනා ක්‍රමවේද පිළිබඳව වඩ වඩාත් මිනිසුන් උත්සුක කරවීම තුළ කෙනෙකුට ලබන්න පුළුවන් පළවෙනිම ප්‍රතිඵලය බවට පත් වෙන්නේ ප්‍රථම ධානයේටපත් වීමනේ. එතකොට ප්‍රථම ධානය කියලා කියන්නේ මොකද්ද? කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන්ව විවේකය සහ සැපය උපද්ද ගන්න විවේකයෙන් සහ සැපයෙන් යුක්ත දෙයක්. එතකොට විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං මෙහෙමනේ දේශනා කරන්නේ. එතකොට ඒ දැන් එතකොට අර කාමභෝගී දිවිපෙවතක් ගත කරන කෙනෙකුට ඒ කරගෙන යන්න ලබන භාවනාවෙහි යම් දියුණුවක් ලබනවා නම් පළවෙනි ස්ථානයකටපත් වෙනවා නම් මාර්ගඵලයක් නෙවෙයි මාර්ගඵලයකට පෙර ආතුව පළවෙනි ස්ථානයකටපත් වෙනවා නම් එයාටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ එයාගේ අර ලෞකික කාමභෝගී දිවිපෙවත ඉක්මවා යෑම. එතකොට ඒක ඉක්මවන්නට බැරුව කාර්යබහුල ජීවිතයක් ගත කරන කාය විවේකයක් නැති අද භාවනා කරන කෙනා හෙට උදේට රස්සාවට යන්න බලාගෙන භාවනා කරන්නේ. දවස් දෙක තුනක භාවනා වැඩසටහනක් දාගන්න එක්කෙනා ඊළඟ ඊළඟ දවස් දෙක තුනෙන් පස්සේ ආපහු අර කාර්යබහුල ජීවිතයට වැටෙන්නේ. ඒකට එතන ඉඳලා එයා හිතනවා අර භාවනාව කළා යමක් එයාට ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒක කෙතෙක් දුරට ප්‍රායෝගිකද කියන ප්‍රශ්නේ තියෙනවා. බොහොම දක්ෂයෙක් නම් බොහොම ඉතාම ඉක්මනින් දවස් 7ක් ඇතුළතත් නිවන් දකින්න පුළුවන් ශාසනයක් නිසා දවසින් දෙකකින් ඔක කරගන්න පුළුවන්. හැබැයි මම හිතනවා ඒ වගේ තික්කපඤ්ඤ පුද්ගලයන්ට වඩා සමාජය තුළ ඉන්නේ ඊට වඩා ගොඩක් පහළ ඉන්නේ නැත්තෝ. ඒ නිසා භාවනාව කියන දේ ගැන කතා කරනකොට අපි ඉස්සෙල්ලම තියාගන්න ඕනේ අපි යන ඉලක්කය නිර්වාණය අවබෝධ කර ගැනීම. අපේ ඉලක්කය බවට පත් වෙන්නේ ධානයක් ලබාගෙන ඒ තුළ රැඳී සිටීම සමාධියක් උපදව ගැනීම తాවකාලිකව මේ හිත සතුට සතුටින් තබා ගැනීම හෝ එහෙමත් නැතිනම් අපිට මානසික ප්‍රශ්න ඇති වෙන මානසික ප්‍රශ්න ගැටලු වලින් සහනයක් ලබාගෙන ඉඳීම හෝ ඒ වගේ දේවල් නෙමෙයි බෞද්ධයෙක් හැටියට බලාපොරොත්තු වෙන්නේ නිවීම. ඒ නිවීම නිවීමක් විදිහට ලැබෙන්නට ඕන සියලු කෙලෙස් ධර්මයන් අනුසය සහගත මට්ටමින්ම දුර වෙන ආකාරයේ අවිද්‍යාව ප්‍රහාණය වන ආකාරයේ නිවීමක් බවට නිවීමපත් වෙන්නට ඕන. ඒක තමයි අපේ ඉලක්කය බවට පත් වෙන්නේ. අන්න ඒක ඉලක්කය හැටියට තබා ගත්තාම ඉලක්කයට අනුව දැන් පාර තීරණය කරන්න පුළුවන්. යන්නේ කොළඹට නම් කොළඹට යන ඉලක්කය හරිනම් එතෙන්ට පාර තීරණය කරන්න පුළුවන්. යන්නේ යාපනයට නම් කොළඹ යන පාර ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒකට යාපනය යන පාර යන්න ඕන. ඒකට අන්න ඒ වගේ ඉලක්කයට අනුව දැන් අපේ ජීවිතය අපි සකස් කරගන්න ඕනේ කොහොමද කියන එක පිළිබඳව අපිට තීරණය කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඉලක්කය නිර්වාණය නම් දැන් අන්න අපිට පුළුවන් ඊට අදාළ විදිහට භවනාව අපේ ජීවිතයට අවශෝෂණය කර ගැනීමෙහි ක්‍රියාපටිපාටියක් අපිට අනුගමනය කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ක්‍රියාපටිපාටිය අනුගමනය කරනකොට අපි තේරුම් ගන්නට ඕන දේ තමයි ඉස්සෙල්ලාම අපි ඉන්න භූමිය මොකක්ද? අපේ ජීවිතේ කවරාකාර පැවැත්මක් තුළද තියෙන්නේ කියන එක. තමන් තමයි තමන් පිළිබඳව හොඳටම දන්නේ. දැන් ඉස්සරනම් කර්මස්ථානයක් දෙනකොට නිකම්ම කමටහනක් දුන්නේ නැහනේ. භාවනා භාවනා කරන්න එන කෙනෙකුට ආපු ගමන්ම හා ඔයා මේ භාවනාව කරන්න කියලා එහෙම කමටහන් දුන්නේ නැහැ. ඒක අපේ සම්ප්‍රදාය තුළ එහෙම ක්‍රියාත්මක වීමක් තිබුණේ නැහැ. එන මිනිස්සුන්ට බණ ටිකක් කිව්ව හිත පෑදෙන්න හා ඔවුන්ට එකෙන් යමක් තේරුම් ගන්න පුළුවන් වෙන්න. හැබැයි මේකටම යෙදිලා මේ තුල වඩන්න කැමති කෙනෙකුට එහෙම එකපාරම කියවෙන ගුරුවරයෙක් වුණාම එයාගේ චරිතය මොකද්ද? එයා ජීවත් වෙන්නේ මොන විදිහටද? එයාගේ ජීවන රටාව මොකද්ද? මේ හැම දෙයක්ම අධ්‍යයනය කරලා තමයි එයාට ගැළපෙන ආකාරයට ඒ පුද්ගලයාව හික්මවන්නේ. දැන් අද අපේ සමාජයේ තියෙන තත්ත්වයක් එක්කත් ඒ වගේම ගිහි සමාජය කියන දෙයට අනුරූපීව අපි කතා කරන්න ඕන නිසාත් ওই පරිසරය අද නැහැනේ. එතකොට එහෙනම් ඒකට අනුරූපීව කතා කරනවා නම් තමන් පිළිබඳව දන්නේ තමන්මයි. එහෙනම් තමන්ගේ චරිතයේ හැංගුණු තැන් මොනවාද? තමන්ගේ චරිතයේ ලෝකෙට ප්‍රකටව තියෙන තැන් මොනවාද? එතකොට ලෝකයට නොපෙන්නන තමන්ගේ අතුලාන්තය මොනවාද? මේක හැම මිනිස්සෙකම සාමාන්‍යයෙන් තියෙනවානේ. එතකොට මේ මේ දේවල් පිළිබඳව හොඳට තමන්ටම තක්සේරුවක් කරගන්න පුළුවන්කම තියෙනවා තමන්ගේ හිතේ ස්වභාවය පිළිබඳව. එතකොට මේ ගතිය පිළිබඳව තක්සේරුව තමයි තමන්ගේ පැත්තෙන් ඇති කරගන්නට ඕනේ පළවෙනිම දේ. එතකොට මගේ හිත මෙපමණ ප්‍රමාණයක් කුසල ධර්මයන් વિશેහි නැඹුරු වෙන මට්ටමක තියෙනවා. එන කෙනෙකුට හිතන්න පුළුවන් තමන්ගේ චරිතය දිහා බලනකොට මට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ගෞරවය බොහොම තියෙනවා. ධර්මයේ පිළිබඳවක් තියෙනවා සංඝයා පිළිබඳවක් තියෙනවා. එහෙම නැත්නම් ඔය එකක් පිළිබඳව නැති වෙන්නත් පුළුවන්. ඒකට දැන් තමන්ගේ ජීවිතේ තමන් දන්නවා කොතනක් ඒ අඩුව අඩුව මොකද්ද තියෙන දේ මොකද්ද කියලා දන්නවා. ඒ වගේම මට ඒ ධර්ම ටික පිරීලා තියෙනවා වගේම මට නිතර තරහ යන කෙනෙක්. මට දවසේ සමහර වෙලාවට අහේතුකවත් තරහ යනවා පොඩි දෙයකටත් මට තරහ යනවා තමන්ගේ චරිතය පිළිබඳව තමන් තක්සේරුවක් ඇති කරගන්නවා තමන්ට ගොඩක් වෙලාවට රාගයක් ඇති වෙනවා නම් හිතට රාගාධික පුද්ගලයෙක් නම් එහෙනම් මගේ හිතට නිරන්තරයෙන්ම රාග සහිත සිතුවිලි උපදිනවා දැන් මේ පිළිබඳව තමන් හොඳට තමන්ගේ චරිතය පිළිබඳව චරිත ස්වභාවය පිළිබඳව විනිශ්චය කරගන්නවා. මේක තමයි අවශ්‍ය පළවෙනිම දේ තමන්ගේ ජීවිතය පිළිබඳව කරගන්න. දැන් අපිට ප්‍රශ්න ටිකක් තියෙනවා. දැන් තමයි ප්‍රශ්න ටික අපිට පැහැදිලි වෙන්නේ. මොකද්ද ප්‍රශ්න ටික? කුසල ධර්ම විශයකුත් තියෙනවා, අකුසල ධර්ම විශයකුත් තියෙනවා. දැන් අපේ භාවනාව තුළ කුසල ධර්ම දියුණු වෙන්න ඕනේ, අකුසල ධර්ම දුරු වෙන්නට ඕනේ, යටපත් වෙන්නට ඕනේ. මේක තමයි අපි කළ යුතු දේ. දැන් අපිට පේනවා නම් අපේ හිතේ උපදින අකුසල විතර්ක දිහා බලනකොට වඩා බලවත්ව නැගෙන අකුසල විතර්කයේ බවට පත් වෙන්නේ ද්වේෂය නම් දැන් අපි දන්නවා මොකක්ද ඒකට අපි කළ යුතු ප්‍රතිකර්මය. දැන් මොකද අපි අපේ චරිතය පිළිබඳ හොඳ තක්සේරුවක් තියෙන. ඒකට අපි තරහ නොගන්න තැනට අපේ මනසපත් කර ගැනීම සඳහා අපි වෑයම් කරනවා. ඒ සඳහා උත්සාහවත් වෙනවා. අපි මෛත්‍රිය පාවිච්චි කරනවා. අපි ඕනේ නම් බෝධිසත්වයන් වහන්සේගේ ඉවසීම කරුණාව මෛත්‍රිය පිළිබඳව ආදර්ශ අපේ ජීවිතයට අරගෙන දෙනවා. තරහේ තියෙන द्वේෂයේ තියෙන ආදීනමේ අපි පෙන්වා දෙනවා. මෙන්න නොඑක් උපක්‍රම අපිට පාවිච්චි කරන්න පුළුවන්. කමටහන් ගැන කතා කරනකොට අපිට මේව තවදුරටත් විග්‍රහ සහිතව කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම කෙනෙකුට හිතනවා නම් තමන්ගේ හිත රාගාධිකයි කියලා. ඒ රාගයට වඩා ප්‍රතිවිරුද්ධව යන සංඥා කොහොමද තමන් ඇසුරු කරන්නේ? එතකොට දැන් මොන වගේ අවස්ථාවලද Tamanට රාගය අධිකව දැනෙන්නේ? එතකොට ඒ අවස්ථා මගහැර ගැනීම, ඒ පරිසරය මගහරවා ගැනීම මේ මේ තැන්වල ඉඳලා අපි ඒ පිළිබඳව අවධානයක් යොමු කරන්නට ඕනේ. දැන් සමහර වෙලාවට කෙනෙකුට හොඳට බලාගෙන ඉන්නකොට Tamanට පේනවා දවසේ මෙන්න මේ වගේ කාලය තුල තමයි Tamanට රාගාදී සිතුවිලි වැඩිපුර ඇති වෙන්නේ. එතකොට තමන් බුද්ධිමත් වන්නට ඕනේ ඒ වෙලාවේ ඒබඳු විතර්කවල හැසිරෙමින් තනියම හුදකලාව ඉන්නවට වඩා හොඳම දේ තමයි ඒ වෙලාවේ කල්යාණ මිත්‍රෙක් ආශ්‍රයයට යොමු වෙන එක. එහෙම නැත්නම් අපි ඒ වෙලාවේදී මොකක් හරි පොදු තැනක පොදු කටයුත්තක නියැලෙන එක. එමත් නැතිනම් අපි අපි බොහොම සංකීර්ණව කළ යුතු කාර්යයක් සඳහා අපේ මනස යොමු කරවීම. ඒකට ඒ වගේ දෙයක් ඒ වගේ අවස්ථාවකදී ඒ වෙලාවට අපි ඒක යොදා ගන්න එක. දැන් මේ වගේ ප්‍රායෝගිකව උපක්‍රම යෙදීම තුළ අපිට පුළුවන්කම තියෙනවා අපේ ජීවිතයේ ඇතිවෙන අර බලවත්ව යන අකුසල විතර්ක වළක්වලා ඒවා සමතේකටපත් කරගන්නට. දැන් මේ කිව්වේ සම්පූර්ණම මේ භාවනා කරනවා කියන එකේ තියෙන මේ මේ ගැඹුර ගැන නෙමෙයි. මේ කිව්වේ තමන්ගේ ජීවිතය භාවනාව සඳහා සුදුසු කර්මන්නේ තැනක් බවට පත් කරගන්නේ කොහොමද? තමන්ගේ ජීවිතයේ පැත්තේ වෙනස් විය යුතු දේ මොකක්ද කියන එක තමයි මේ ඔස්සේ මේ කතා කරන්නේ. එතකොට අර වඩා වැඩිව ඉදිරියට යන විතරක අඩු වෙනකොට කුසලයේ පැත්තේ තියෙන කුසල මනසිකාර වැඩි වෙනකොට අන්නේ හිත කර්මන්නේ හිතක් බවට පත් වෙනා නිවැරදිව භාවනා කමටහනක් තුළ තමන්ගේ මනස අරගෙන යන්නට නැතිනම් ලෝකේ යථාර්ථයේ තේරුම් ගන්න පැත්තකට විපස්සනාව පැත්තකට තමන්ගේ මනස යොමු කරන්නට ඒක ඊටාම ප්‍රායෝගික දෙයක් බවට පත් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ මේ ඊළඟට මට පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ පැහැදිලි කරපු කාරණාත් එක්කම යන මාතෘකාව අපේ දහම ස්වාමීන් වහන්සේ මේ දැනගෙන දැක ගන්න යන ගමනක් නිසා මේ මෙතනදී අපි ඉදිනදා කියන්නේ අපේ ජීවිතය සහ බාහිර සමාජෙත් එක්ක ආශ්‍රය කරද්දී සනස අපිට දැනෙන දෙයක් තමයි මේ භාවනා කරන පිරිස භාවනාව ගැන විතරක් හිතනවා සන්නස. නමුත් අර අපි ධර්මයේ කතා කරන සුතමේ ඥානය, සත්‍ය ඥානය පිළිබඳව වැඩි තැකීමක් නැහැ සන්නස. ඒ නිසාමයි අපි අර අපේ වපසරිය සන්නස අපි තේරවාදයේ පිරිසිදු තේරවාදයේ තුලින් ධර්මයේ ඔබ වහන්සේලාගෙන් ඉගෙන ගත්තී. විවිධ සම්ප්‍රදායන් ඔස්සේ මේ දහමත් එක්ක යන කාරණා වහන්සේ ඉස්සලා පැහැදිලි කරපු ආකාරයට අන්‍යාගම් වගේම මේ බෞද්ධාගම කියන කියන්නේ බෞද්ධ ආගම තුලත් විවිධ භාවනා සම්ප්‍රදායන් මේ ඇති වෙලා තියෙනවා සනස. මෙන්න මේ කාරණාවලට සනස ප්‍රතිකර්මයක් විදිහට කොහොමද මේ සුතමේ ඥානයේ තියෙන වැදගත්කම සහ සුතමේ ඥානය ලබා ගන්න කොහොමද අපි කටයුතු කරන්න ඕනේ කියන කාරණාව පැහැදිලි කිරීමක් කරලා දෙන්න සනස. භාවනාවට අවශ්‍යම දේ තමයි අපි යන තැන හරියට තේරුම් අර ගැනීම සහ යන පාර මොකද්ද කියලා හරියටම දැන ගැනීම. ඉතින් ඒක කරගන්න පුළුවන්කම තියෙන්නේ සුතමේ ඥානය තුලින්. ඉතින් සුතමේ ඥානය නැතුව ඒ දේ කරගන්න පුළුවන් නම් එක්ක සම්මා සම්බුද්ධ වෙන්න ඕනේ නැත්නම් පච්චේක බුද්ධ වෙන්න ඕනේ. එතකොට සුතමේ ඥානය ලබාගත යුත්තේ කොහොමද? සුතමේ ඥානය ලබාගත යුත්තේ අපි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට අනුරූපීව කතා කරන කල්යාණ මිත්‍රයෙක් හරහා සත්පුරුෂයෙක් හරහා එහෙම නැත්නම් මේ ධර්මය ඇතුළත් වෙලා තියෙන පොත්පත් පරිශීලනය කිරීම තුළ අපිට ඒ ඥානය ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ගොඩක් වෙලාවට අද මේ විවිධ භාවනා සම්ප්‍රදායන් බිහිවීමට හේතුව තමයි විවිධ පුද්ගලයන් ප්‍රතිපදාව වඩනකොට ඒ තමන් ලැබපු අත්දැකීම අනිකාට ආදේශ කොට අනිත් අයත් ඒ පාරෙම යන්නට ඕන කියලා අදහස් කිරීම. මම හිතනවා ඒක කියන්න පුළුවන්කම තියෙන බුදුරජාණන් වහන්සේට විතරයි කියලා. මෙන්න මේ පාරෙන් එන්න කියලා. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ අනිත් අයට මේ මාර්ගය දේශනා කරන්න. ඒකට බුදුරජාණන් වහන්සේ නමක් මේ පාර දේශනා කරා. ඒකට රහතන් වහන්සේලා වැනි උතුමන් වහන්සේලා ඒ මාවතේ තුල තමන්නේ ඵලයටපත් වෙලා උන්වහන්සේලා මේ මාර්ගය දේශනා කරනවා. ඒද දේශනා කරන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මාර්ගයම තමයි. එතකොට ඒ ඒ මාර්ගය අපි තේරුම් ගන්නේ කොහෙන්ද? මේක බුදුහාමුදුරු දේශනා කරපු දෙයමයි කියලා. ඒක අපිට තේරුම් ගන්න තියෙන්නේ නිවැරදිව අපි ත්‍රිපිටකයත් එක්ක සංසන්දනය කරලා ත්‍රිපිටකයත් එක්ක ගලපලා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ සංග්‍රහ වෙලා තියෙන ස්ථානයන්ට අනුරූපීව ඒක තේරුම් ගත්තාම තමයි අපිට ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙන මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ගමම් මගම තමයි. රහතන් වහන්සේලා පෙන්නපු ගමම් මගම තමයි. නැතිනම් බුදුහාම බුදුරජාණන් වහන්සේ අවබෝධ කර ගැනීම සඳහා පෙන්වා දුන්න මාර්ගයමයි කියන්නේ. එහෙම නැතුව එක එක මාර්ගවල අපි යන්න ගියොත් කෙන කෙනාගේ භාවනා දැකීම් අනුව පෙන්නපු දේවල් අනුව යන්න ගියොත් එහෙම සමහර වෙලාවට මෙහෙම ආලෝක පේනවා මේ විදිහේ දේවල් පේනවා මේ විදිහට කලාප බලන්න මේ විදිහට මේවා බිඳෙනවා නැති වෙනවා මේ අනිදස්සන රූප සනිදස්සන වෙනවා කියලා සමහර වෙලාවට කියනවා මේ එක එක විදිහේ දේවල් ඇත්තටම බිහි වෙනවා මේ මෑතකත් පිරිසක් මට ඒ ගැන වෙනම සාකච්ඡාවක් කළා කතා කරලා මේ මේ රූප ධර්මයන් පිළිබඳව එහෙම භාවනා කරනකොට මේ අපි චතුත්ථ ධානයේට සමවැදිලා ඒ කෙනාට පුළුවන්කම තියෙනවා විපස්සනාව වඩන්න චතුත්ථ ධානයේට මෙහා විපස්සනා වඩන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. චතුත්ථ ධානයේට සමවැදිලම තමයි විපස්සනාව වඩන්න තියෙන්නේ. එතකොට චතුත්ථ ධානයේට සමවැදිලා ආලෝකයේ යොමු කළාට පස්සේ මේ මේ අනිකුත් ධර්මයන් පිළිබඳව වඩා වඩා වඩාත් ප්‍රකට වෙනවාය කියලා ඔන්න ඔය වගේ කතා ටිකක් කියාගෙන කියා. එතකොට දැන් මම කියපු බොහොම සරලම දේ චතුත්ථ ධානයට කෙනෙක්පත් වෙනවා නම් එයාගේ මේ මේ භෞතික ධර්ම පවා වෙනස් වෙනවනේ. ආස්වාස ප්‍රාස්වාසයේ පවා සංසිඳෙන්නට ඕනේ චතුත් අධ්‍යානයේට සංවැදිලා ඉන්නකොට. සරලම දේ ඔය කියන කෙනාට වඩා කුස්ම ගන්න නැතුව චතුත් අධ්‍යානයේට සංවැදිලා ඉන්න. එතකොට ඔය කියන විපස්සනාව සහ චතුත් අධ්‍යානය මොකද්ද කියන එක බලා ගන්න පුළුවන් කියලා. ඒකට ඒ එහෙනම් ඒක ඒක එහෙම බෑ නම් කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ නෙමෙයි ඒක. ඊට පස්සේ කවුරු හරි තමන්ගේ දවන්ට ඇවිල්ලා බ්‍රහ්මයා බණ කියනවා හරි දෙවියෝ බණ කියනවා හරි කියලා කිව්වා කියලා ඒක පිළිගන්නේ නැතුව ඒ කියන එක කොහෙද ත්‍රිපිටකයේ තියෙන්නේ? ඒක ඒක කොහෙද විග්‍රහ වෙලා තියෙන්නේ? එතකොට මොන සූත්‍රයේද මොන අභිධර්ම කාරණාව තුළද එබඳු කරුණක් පිළිබඳව විවරණේ වෙලා තියෙන්නේ කියන එක පිළිබඳව අපි විමසා බැලීම වටිනවා. එතකොට අපිට අපේ සම්ප්‍රදාය තුළ කුමන ග්‍රන්ථය තුළද ඒක තියෙන අට කතාවන් තුළ වෙන්න පුළුවන්, ටීකාවන් තුළ වෙන්න පුළුවන්. එතකොට ඒ ඒ ධර්ම අතර තියෙනකොට ඒක හුදු අත්නෝමතයක්ද එහෙම නැත්නම් ඒක ත්‍රිපිටකයත් එක්ක ගැළපෙන අදහසක්ද? ඒ ඒ වගේ අපිට විනිශ්චය කරමින් යන්න ඕනේ ගමනක් මිසක ඒක අපිට මේ නිකම්ම කවුරු හරි මේක කිව්වා කියලා ඒ පාර යන එක මම හිතන්නේ නිවැරදි ක්‍රමයක් බවට පත්වන්නේ නැහැ. ඒකට හේතුව එහෙම කරන්න ගිහිල්ලා අන්තිමේටම මේ මානසික රෝගීන් බවට පත් වෙන පිරිස ඉතාමත් විශාලයි. බොහෝ අය හමු වෙලා තියෙනවා. ඒ වගේ වැරදි විදිහට භාවනා මානසිකාරයන්හි සිත තබන්නට ගිහිල්ලා විවිධ මානසික විකෘතිතාවයන් ඇති කරගෙන. එනකොට සමහර කෙනෙකුට මේ රූප කැඩි කැඩි කැඩි කැඩි බිඳි බිඳි යනවා පේනවා. ඔක්කොම කැඩි කැඩි බිඳි බිඳි යනවා පේනවා. එතකොට ඒ ඔස්සේ ඒ පුද්ගල බව ඇත්ත වෙලා එයාට ඔක්කොම කැඩි කැඩි බිඳි බිඳි යනවා පේනකොට එයා ඒ නිසා බයටපත් වෙනවා. එයාට මේ ඇස් දෙකට ඒක දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් අර ඒ වගේ විකෘතිතාවයන්ටපත් වුනහම ඒක ආපහු නිවැරදි කරනවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. දැන් බෙහෙතකට පුළුවන් ලෙඩක් සුවපත් කරන්න. බෙහෙත නිසා ඇති වුණොත් බෙහෙත් වැඩි වෙලා ලෙඩ වුණොත් එහෙනම් මොකද කරන්නේ නේ? ඒකට ආපහු ඒ බෙහෙත දීලා ලෙඩේ සුව කරන්න බෑනේ. ඒ නිසා බෙහෙත් බොනකොට ඒකේ පරිමාව මොකද්ද කියන එක දැනගන්නට ඕනේ. අපි ඒක බිය යුතු බොහොත බොන්න ඕන වෙලාව මොකද්ද කියලා තේරුම් ගන්නට ඕනේ. බොන ක්‍රමය දැනගන්නට ඕනේ. බොන ලෙඩේ දැනගන්නටත් ඕනේ. ලෙඩෙක් දන්නේ නැතුව මොකක්වත් දන්නේ නැතුව බෙහෙතක් තිබුණ පළියට අරගෙන බිව්වයි කියලා තමන්ගේ ලෙඩේ සනීප වෙනවා කියලා එකක් වෙන්නේ නැහැ. අවසනාවකට බොහෝ දෙනෙක් අද කරන්නේ ලෙඩේ දන්නේත් නැතුව බිවිතු පරිමාව දන්නේත් නැතුව ඒක පාවිච්චි කළ යුතු විදිය දන්නේත් නැතුව ලෙඩක් තියනවා, වෙහෙතකුත් තියනවා, අරගෙන බොනවා. ඉතින් ඒකෙන් ඇති තවත් ලෙඩක්. ඒ නිසා එහෙම නොවිය යුතුයි. භාවනාව කියන දේ ඊටාම පිළිවෙලට ඒ නිසා නිවැරදි ගුරු ඇසුරක් යටතේම සිද්ධ කළ යුතු දෙයක්. ඒක ගුරුවරයෙක් යටතේ සිද්ධ කළ යුතු දෙයක් කියනකොට දැන් ගිහි පින්නතෙකුට නිරන්තරයෙන්ම ගිහිල්ලා අපි හිතමුකෝ ගුරුවරයෙක් යටතේ ඉන්නවම කියන එක ප්‍රායෝගිකව අද දවසේ කරන්න පුළුවන් කමක් නැහැනේ. හැබැයි ඒ වගේ කල්යාණ මිත්‍ර භික්ෂුන් වහන්සේලා බොහෝ දේශන පවත්වලා තියෙන්න පුළුවන් බොහෝ භාවනාව ගැන උපදෙස් දීලා තියෙන්න පුළුවන් අන්න ඒ දේවල් අනුසාරයෙන් එතකොට කරුණු කාරණා ගොඩාක් උකහා ගන්නට පුළුවන්කම තියෙනවා. වැදගත්ම දේ තමයි භාවනාවකට යන්නට ප්‍රථමයෙන් අනිවාර්යයෙන්ම ගැඹුරු භාවනාවකට යන්න කලින් ඔබ ත්‍රිපිටක ධර්මය පරිශීලනය කරන කෙනෙක් බවට පත් වෙන්න. ඒක අත්‍යන්තයෙන්ම අවශ්‍ය දෙයක්. ඒක අනුන්ගේ තේරුම් ගැනීමක් ඔස්සේ පැහැදිලි කරපු දෙයක් මත අපි යනවට වඩා ලේසි හොඳම දේ තමයි අපි ත්‍රිපිටක ධර්මය තුල විශ්වාසය තබාගෙන ඒ ගමන යෑම. ඒ නිසා සාමාන්‍යයෙන් මම කියන දෙයක් තමයි මම මේක මෙහෙමයි කිව්වටවත් ඒක විශ්වාස කරගෙන යනවට වඩා වඩාත්ම වැදගත් දේ බවට පත් වෙන්නේ ත්‍රිපිටක ධර්මයට අනුරූපීව ඒ කියන දේ කතා කරන්නේ මොන පදනමෙන්ද කොතනට ගලපලාද මේ කතා කරන්න කියන ඒ දැනුම සහ දැක්ම ඇතුව යනවනම් ඒ කෙනාට වරදින්නට තියෙන සම්භාවිතාව අඩුයි. එහෙම නැති වුණොත් බොහෝ දෙනෙක් කරන්නේ ඒ කාරණාව වරදවාගෙන භාවනාවත් වරදවාගෙන අන්තිමේටම විවිධ මානසික විකෘතිතාවයන් ඇති කර ගැනීම තමයි සිද්ධ වෙන්නේ. නිසා භාවනාව කියන දේ පිළිබඳව අපි සලකනකොට අනිවාර්යයෙන්ම අපි ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව දැනුමක් ඇතිවම එයට ප්‍රවේශය සලසා ගැනීම තමයි වැදගත් වෙන්නේ. එහෙමයි සංහස. සති ටීවී ඔස්සේ කමටහන වැඩසටහන අප මේ විකාශය කරන්නේ ඔබ මේ ශ්‍රවණය කරන්නේ මේ කමටහන වැඩසටහනේ දෙවැනි වැඩසටහන අප ගිය සතියේදීත් සාකච්ඡා කරේ මේ භාවනාව සම්බන්ධයෙන් ආරම්භයේදී කොහොමද ඒ වටපිටාව සකස් වෙන්න ඕනේ කියන කාරණා ටික අදත් අප ඒ සම්බන්ධයෙන්ම දිගුවක් විදිහට සාකච්ඡා කරන්නේ. සන්නස මට ඊළඟට පැහැදිලි කිරීමක් කරලා දෙන්න සන්නස මේ ගිහි ජීවිතයේ තුලදී මේ භාවනාවට අලුතෙන් යොමු වෙන කෙනෙක්ගේ කෙනෙක්ට කොහොමද සන්නස මේ දැනගන්න ඕනේ මේ භාවනාවට උපකාරක ධර්ම මොනවද? ඒ වගේම භාවනාවට උපකාර නොවන ධර්ම මොනවද? ඔබ වහන්සේගේ දේශනාවකුත් මම මේ ළඟදී ශ්‍රවණය කරලා සංස දැනගත්තා මේ මේ සාසනේ අපේ නිවන කරා යද්දී වීරියත් සීලයත් ප්‍රඥාවත් කියන කාරණා තුනම සම්පූර්ණ වෙලා යන්න ඕනේ කියලා සංස. මෙන්න මේ කාරණාත් එක්ක අපි භාවනාවට යොමු යොමු වෙන කෙනෙක්ට දෙන්න පුළුවන් උපදේශ කොහොමද මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරලා දෙන්න. භාවනාවට මූලික වශයෙන්ම යොමු වෙන කෙනෙකුට අපි දැන් මූලික පසුබිම කතා කළා තමන්ගේ ජීවිතේ තමන්ගේ අරමුණ පිළිබඳව දැනගෙන ඉඳීම ඉතාම වැදගත් වෙනවා. ඒ අරමුණට අනුරූපීව තමයි අපිට භාවනාව ගැන කතා කරන්න ඕනේ. මොකද తాවකාලිකව හිතේ සහනයක් ඕන කෙනෙකුට ඒ සහනය ලබා ගන්නනේ මඟ කියන්න ඕනනේ. එතකොට දැන් නිවන් දකින්න භාවනා කරන කෙනෙකුට තමයි අපි ගොඩක් කාලවට මේ ආමන්ත්‍රණය සිද්ධ කරන්නේ. එතකොට මේ භාවනාව ඒ විදිහට සිද්ධ කරන්න පටන් ගන්නකොට මූලික වශයෙන්ම එයා තමන්ගේ ජීවිතයේ තමන්ගේ පැවැත්ම පිළිබඳව ඊටාම කල්පනාකාරී විය යුතුයි. එතකොට තමන්ගේ ජීවිතය පිළිබඳව කල්පනාකාරී වෙනකොට එහි පළවෙනිම අංගය හැටියට පළමු දේ හැටියට අපට දකින්නට ලැබෙන දේ තමයි සීලය කියන කාරණාව. ඒක තමන්ගේ ජීවිතයේ ප්‍රධානතම අංගයක් බවට පත්වන දේ. දැන් මේ කවුද මේ භාවනාව කරන්න පෙළඹෙන්නේ දැක්මක් ඇති කෙනෙක් ඉලක්කය ඉලක්කය දන්නවා ඉලක්කයට යන පාර දන්නවා ඒ කියන්නේ අර සුතමේ ඥානය තුළ ලැබෙන්න ඕන ටික ලබාගත් කෙනෙක් තමයි භාවනා කරන්න ඕනේ එතකොට පළවෙනිම දේ තමයි ඔබට භාවනා කරන්න හිතෙනවා ඔබ භාවනා කරන්න පටන් ගන්න එපා භාවනා කරන්න හිතෙනවා නම් භාවනා කරන්න පටන් ගන්න එපා ඔබ කරන්න ඕනේ ඇයි භාවනා කරන්නේ කොහොමද භාවනා කරන්නේ ඒ භාවනාව තුළ කොහොමද ඒ ප්‍රතිඵලය කරා යන්න කියන එක පිළිබඳව ඉස්සෙල්ලා අහලා ත්‍රිපිටකයත් එක්ක ගලපමින් ඒ පිළිබඳව හොඳට දැනුමැත්තෙක් බවට පත් වෙන්න ඒක භාවනාවෙන් තොර නෑ. මේ බණ දහම් අහන එක ඒක පරිශීලනය කරන එක, ඒ ගැන මානසිකාරය පවත්වන එක, යෝනිස්සෝ මානසිකාරය කියන එක ඒකම එක පැත්තකින් ගත්තොත් භාවනාවක් තමයි. නිසා කලබල වෙන්න එපා භාවනා කරන්න එපා කිව්වා කියලා ඒ ඒ දැනුම් පද්ධතිය නැතුව එතනින් එහාට මොනවද භාවනාව කියලා කරන්නේ ඒ හින්දා හිතුණ පමණින් මෛත්‍රී භාවනාව කරන්න මෙහෙමයි කියලා ඉගෙනගෙන ඒක කරා කියලා වැඩක් නැහැ. දැන් මට පොඩි කාලේ තිබුණ ප්‍රශ්නයක් දැන් මෛත්‍රී භාවනාව කරනවා කරනවා දැන් මේක ඉවර වෙන්නේ කොතනින්ද කියලා. දැන් හැමදාම හිතනවා හැමදාම මෛත්‍රී කරනවා. හැමදාම මෛත්‍රී කරනවා. එතකොට පොඩි කාලේ පටන් ගත්ත එක මහාන වෙන්න කලින් පටන් ගත්ත මෛත්‍රී භාවනාව මම මහාන වෙලත් මෛත්‍රී භාවනාව කරනවා. මම දවසක් මේ ස්වාමිනාසකිනුත් ලොකු ස්වාමිනාසකිනුත් එක ස්වාමිනාස දැන් මෛත්‍රී භාවනාව මම දිගටම කරනවා කරනවා කරනවා මේක කවද්ද කරලා ඉවර වෙන්නේ කියලා. එතකොට දැන් අර ඒ වගේ අපිට හැමදාම භාවනාව කියන එක ඒ විදිහේ දෙයක් වෙන්න බෑනේ. අපි අපි ඒ භාවනාව තුළ එන පියවරවල් මොනවද? අපි යන්නේ කොහොමද? අපේ ඉලක්කය අවසානයේ මොකද්ද කියන එක ගැන පැහැදිලි මාර්ගයක් අප සතු වෙන්නට ඕනේ. ඒක තමයි සුතමේ ඥානය තුළ අපිට තියෙන්න ඕන දේ. ඒ දැනුම ඇතුව තමයි ඔබ භාවනාව ආරම්භ කරන්නට අවශ්‍ය වෙන්නේ. එතකොට ඒක අවශ්‍ය වෙනකොට පළවෙනියටම අත්හල යුතු දේ තමයි රළු කාය කර්මයන් කියන එක. ඒක බොහොම පහසුවෙන් කෙනෙකුට අතහරින්නට පුළුවන්කම තියෙන දෙයක්. හිත කියන එක බලෙන් වළක්ව ගන්න පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයිනේ. හිත වෙන දිශානත්යකට නම්මලා වෙන විතරක බහුල කරගෙන එක පැත්තකින් ගලව ගන්න පුළුවන්. හැබැයි හිතට විතර්ක ගලාගෙන එනවා. ඒක ඒක අපිට වෙන ක්‍රමවේදයකින් නතර කරන්න බෑ. හැබැයි අපිට කය නිස්සෘත කරගෙන එළියට යන එක වචනේ නිස්සෘත කරගෙන එළියට යන දේ නතර කරන්න පුළුවන්. ඒ කියන්නේ කාය කර්ම, වචී කර්ම කියන තැනින් නතර කරන්න පුළුවන්. කෙනෙකුට තරහක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. ගහන්න බනින්න හිතෙන එක සාමාන්‍යයෙන් හිතෙන්න පුළුවන්. හැබැයි ගහන්න බනින්න යන්නේ නැතුව හික්මිනවනේ. කය හික්මව ගන්නවා. සමහරලාට නීති නිසා හෝ යම් දෙයක් නිසා හෝ හික්මෙනවා. ඒ කියන්නේ කායික වාචසික සංවරය කියන දේ ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන දෙයක්. ඒක තමයි ඇතිවන මූලිකම දේ කායික වාචසික සංවරය. එතකොට කයින් කරන වැරදි නතර කරගන්නවා වචනයෙන් කරන වැරදි නතර කරගන්නවා. ඒ තුල ඇතිවන දේ තමයි ප්‍රමුදිත බව කියන එක. තමන් බොරු කියපු කෙනෙක් නම් දැන් බොරු කියන්නේ නැහැ මම කියලා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන තමන් සත්‍යය මත පිහිටා කටයුතු කරන්න පටන් ගත්තාම ඒ සත්‍යය මත පිහිටා කටයුතු කරන්න පටන් ගැනීම නිසාම එයාට ඇති වෙන ප්‍රමුදිත බවක්. තමන් සත්ව ඝාතනාදී කරපු පුද්ගලයෙක් නම් දැන් සත්ව ඝාතනාදී සිද්ධ නොකරන තැනට තමන්ගේ මනසපත් වෙනකොට තමන්ට තමන් පිළිබඳවම ඇති වෙනවා ප්‍රමුදිත බවක්. ඒක හරි වැදගත් භාවනාවේ ඉතුරු ඉතුරු දේවල් ටික කරගන්න. ඒක තමයි සීලය කියන පදනම සීලය කියන පසුබිම. ඒක අත්‍යවශ්‍ය අංගයක්. ඊටාම වැදගත්ම දෙයක් ඒක. එතකොට මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සිල්වත් පුද්ගලයාට තමයි සමාධිය උපදින්නේ කියලා. සීලය නිසා තමයි සමාධිය තියෙන්නේ. ඒ නිසා සීලය හඳුන්වනවා සමාධි සංවත්තනික සීලය කියලා. සමාධිය පිණිස පවත්නා සීලය. එතකොට අපි සමාධිය පිණිස නම් සීලය පවතින්නේ සීලය පටන් ගන්නෙ කොතනින්ද? සීලය පටන් ගන්නෙ කායික සංවරය සහ වාචසික සංවරය කියන තැනින්. එතකොට කය සංවර කරගන්නවා වචනය සංවර කරගන්නවා කියන තැනදී දැන් භාවනාවට ප්‍රථමයෙන් ඔබ ඔබේ ජීවිතය පිළිබඳව තක්සේරුවක් ඇති කරගත්තානේ. ඒකනේ පළවෙනිම කාරණාව හැටියට අපි කතා කළේ. ඒකට තමන් දන්නවා තමන්ගේ සිත් කයෙන් වචනයෙන් කෙරෙන වැරදි මොනවද කියලා තමන් හඳුනගෙන තියෙනවා. අන්නේ වැරදි නොකර ඉන්න තැනට තමන් තමන්ගේ හිත ශක්තිමත් කරගන්න. ඒක තමයි ලැබෙන පළවෙනි කඩේ. ඒ තමයි භාවනාව කියන්නේ ඔගොල්ලන්ට කරන්න හිතුන පමණින් එකපාරම ඉඳගෙන දැන් බිම ඉඳගත්ත දැන් ටිකක් කළා නැගිටලා ගියා එහෙම එහෙම කරන දෙයක් නෙමෙයි. මොකද අපි යන්නේ ඉලක්කයක් ඇතුව ඒ ඉලක්කයට යන විදිහට අපේ ජීවිතය හසුරව ගන්න ඕනේ. ඒක හසුරව ගන්න නම් අපි අපේ ජීවිතේ අපේ පැවැත්ම වෙනස් කරගන්න ඕනේ. ඒතකොට සීලය තුල කරන්නේ අපේ කායික පැවැත්ම අපි ඉස්සෙල්ලා වෙනස් කර ගැනීම. එතකොට ඒ කායික පැවැත්ම වෙනස් කරගන්නකොට තමයි අපිට ඊට පස්සේ මානසික පැවැත්මෙහි තියෙන ප්‍රබලතාවය පිළිබඳව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. පළවෙනිම දේ මානසික පැවැත්ම වෙනස් කිරීමට වඩා කායික පැවැත්ම වෙනස් කර ගැනීම. ඒ නිසා තමයි සීලය ප්‍රතිපදාවේ මුලට එන්නේ. සීලය තමයි මේ ප්‍රතිපදාවේ මුලට එන්නේ. දැන් අපි පටන් ගන්නේ ප්‍රඥාවෙන්නේ අවබෝධයෙන් තමයි පටන් ගන්න. ඒකනේ අපි සුත්තමේ ඥාන කියලා කිව්වේනේ. ඒ ඥාණයෙන් තමයි පටන් ගන්න. හැබැයි මේක ක්‍රියාවට නම් වෙනකොට පටන් ගන්න තියෙන කොතනින්ද? කායික වාචසික සංවරය තුළ. ඒ කියන්නේ සීලය ළඟින් තමයි පටන් ගන්නෙ. එතකොට දුස්සීල ක්‍රියාවල නිරත වෙමින් භාවනාව වඩනවා කියන දේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් කමක් නැත්තේ නෑනේ. තමන් කරන්නේ වරදක්, තමන් හැසිරෙන්නේ අකුසලයක කියලා දැනගෙන කොහොමද භාවනාවක් කරන්න හිත එකඟ කරගන්නේ කොහොමද? ඒක කරන්න පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි. ඒක ඒක ප්‍රායෝගික දෙයක් නෙමෙයි. ඒ කෙනාට හිත සමාධි වෙන්නේ නැහැ. ඒ නිසා ඉස්සෙල්ලම ඇති කරගන්නට ඕන දේ තමයි අනවද්‍ය දිවි පැවැත්ම කායික වාචසික සංවරය. Taman තව කෙනෙකුට හිත රිදවන වචනයක්වත් කතා කරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, හිස්කේලම් පරස වචන කියන්නේ නැතුව තමන්ගේ ජීවිතේ හික්මව ගන්නවා. කය හික්මව ගන්නවා වැරදි කෙරෙන්නේ නැති තැනට. එතකොට මේක තමයි ප්‍රධාන. එතකොට මෙන්න මේ දේ ප්‍රධාන කරගත්ත කෙනෙකුට මේ සංවරය ඇති කරගන්න කෙනෙකුට ඊළඟට තියෙනවා දැනෙනවා මානසික සංවරය කියන දේ ඇති කරගන්න ඕන කියලා හැඟීමක්. ඇයි? හිතේ මානසික සංවරය නැති වුණොත් එයා තින් බොහොම ඉක්මනට වැරදි වෙනවා අකුසල සිද්ධ වෙනවා. දැන් සාමාන්‍යයෙන් ස්වභාවයෙන්ම දකින දේ තමයි සමහර වෙලාවට මේ බණ දහම් අහන අය අතර උනත් සමහර වෙලාවට මේ මදුරුව ඉන්න කාලෙට එහෙම සේනාසනයට ආවත් මේ අත ගිහිල්ලා ටක් ගාලා වදිනවා මේ සමහර වෙලාවට මේ බණ කියන අතරෙදි සමහර අයත් අතින් වෙන දෙයක් අපි දකින්න ආරන්නේදී උනත්. එතකොට දැන් ස්වාමින්වහන්සේ නමක් අතින් ඒක වෙන්නේ නැහැ. ඇයි ඒක ඒ තරම් දුරට මනසට කාවැදිලා මේ මානසික සංවරය කියන තැන දක්වා ඒක ඒ සීලය කියන දේ උඩුද්දවලා තියෙනවා. එතකොට අපිට දැන් අර මානසික සංවරය කියන එක නැති වුණොත් එතනදී මොකද වෙන්නේ? අර ක්‍රියාව නිකම්ම ක්‍රියාත්මක වෙලා ඉවරයි. දන්නේම නැතුව පාරත් වැදිලා මදුරුව මැරලත් ඉවරයි. දන්නේ නැතුව නෙමෙයි ඇත්තටම සිහිය නැතිකම නිසා මధుරව මරලා ඉවරයි. එතකොට දැන් එයාට එහෙනම් සිද්ධ වෙනවා මොකක් වඩන්නද? එයාට සිද්ධ වෙනවා සිහිය දිනු කරන්න. එයාට සිද්ධ වෙනවා සිහිය වඩන්න. අන්නේ සිහිය තමයි ඊළඟට අපිට වැදගත්ම දේ බවටපත් වෙන්නේ සමාධිය ඉපදවීමෙහිදීත් ඒ වගේම අපිට නිවන අවබෝධ කරලීමේදීත් වැදගත්ම අංගය सिद्ध කරන ධර්මය තමයි සිහිය කියලා කියන්නේ. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතිංචක්වාහම් භික්ඛවේ සබ්බත්තිකං වදාමි. මහන්නේ මම සිහිය කියන දේ සෑම තැනකටම දේශනා කරනවා සබ්බත්තිකං. ඒක ඒක හැම තැනකටම හැම ස්ථානයකටම අදාළ කොට දේශනා කරනවා කියන්නේ. එතකොට සිහිය කියන දේ එක තැනකට විතරක් අදාළ දෙයක් නෙමෙයි. යම් තැනක උපදිනවා නම් උපදින තැනක වැදගත් වැඩ කොටසක් සිද්ධ කරන දෙයක්. සිහිය කියලා කියන්නේ අසිහිය නෙමේ සිහිය. මේක අපි තේරුම් ගන්න ඕනේ වැදගත්ම දෙයක්. සිහිය කියන්නේ අසිහිය නෙමේ සිහිය. එතකොට සිහිය කියලා කියන්නේ මොකද්ද? කුසල ධර්මයන් විශේෂෙහි පවත්වන්නා වූ සිහිය. සිහිය කියන්නේ කුසලයක්. සිහිය කියන්නේ අකුසලයක් නෙමෙයි. එතකොට සිහිය කියන එකට නමුත් දෙන අර්ථ විවරණය වෙන්නේ මොකද්ද? ඒක දැන් අපි සරල විදිහටම කතා කළොත් අපි ඔබට දෙයක් මතකයි. එතකොට මතකයි කියලා කියන්නේ සිහිය පවත්වන්න පුළුවන්කම තියෙනවානේ. එතකොට ඒ පිළිබඳව මතකයක් තියෙන්නේ ඒ පිළිබඳව සිහියක් තියෙන නිසා. චිර කතම්පි චිර භාසිතම්පි සරිතානුස්සරිතා බොහෝ කල් කොට කීවා වූ දේවල් කළා වූ දේවල් පිළිබඳව Tamanට සිහිපත් කරන්න පුළුවන්කම. ඒක තමයි සිහියේ තියෙන ලක්ෂණය. හැබැයි ඕක සිහිය උනාට ඕක සති ඉන්ද්‍රිය සති බල සති සම්බොජ්ජංග සම්මා සති කියන ওই ධර්මයේ නෙමෙයි ඕක. ඕක තමයි හුදෙක්ම සිහිය කියන ධර්මයේ හිතෙන වැදගත්කම. ඒකෙන් සිහිය. ඔය සිහිය දැන් ඈඳනවා තව දෙයක් සමග. තමයි සම්පජඤ්ඤය කියන දේත් එක්ක. නුවණත් එක්ක ඈඳුනාට පස්සේ තමයි සිහිය තියෙන එක වැදගත් වෙන්නේ. ඒ නිසා සති සම්පජඤ්ඤ කියන මේ දෙක එක තැනක තමයි යෙදෙන්නේ. සති සම්බොජ්ජංගය ගැන දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ සති සම්බොජ්ජංගයේ උපදිනකොට ඒ උපදින්න අවශ්‍ය පරිසරයේ තියෙන ප්‍රධානතම දේ තමයි සතිංච සම්පජඤ්ඤංච සිහිය සහ නුවණ. ඒකට සිහිය සමග අපිට යෙදෙන නුවණක් තියෙන්න ඕනේ. ඒ නුවණත් එක්ක සිහිය යම් තැනක තියෙනවා නම් ඒ තැන නුවණත් යෙදෙනවා. එතකොට දැන් තමන්ගේ කයින් කරන ක්‍රියාකාරකම් පිළිබඳව වචනයෙන් කරන ක්‍රියාකාරකම් පිළිබඳව මනස හැසිරෙන විදිහ පිළිබඳව එයාට නැවත නැවත සිහිය තියෙනවා. සිහියත් එක්කේන නුවණක් තියෙනවා. මම මේ කරන දේ කුසලයක්ද අකුසලයක්ද? දැන් මේක මේ ගලාගෙන යන දෙයක් එකට. දැන් Taman Tamanගේ ජීවිතේ මුලින්ම තමන් තමන් තුළට නැඹුරු වෙලා බැලුවා කුසලයේ මොනවද අකුසලයේ මොනවද තමන්ගේ ජීවිතේ ඇති වෙන කියලා. ඒ බලපු කෙනාට දැන් අකුසලයක් උපදිනකොට කුසලයක් උපදිනකොට ඒ තන සිහිය තියෙනවා. ඒකට මේක කුසලයක් මේක මේ විදිහට මානසිකාරය කළා කියලා වරදක් නැහැ. හැබැයි මේ ධර්මයේ අකුසලයක්. මේ විදිහට මානසිකාරය කරගෙන ගියොත් එහෙම ඒක වැරදි තැනකට තමයි තමන්ගේ මනස අරගෙන යන්නේ. තමන්ගේ කායික ක්‍රියාකාරකමක් සිද්ධ වෙනවා නම් ඒ ක්‍රියාකාරකම පිළිබඳව එයා නුවණින් දකිනවා මේකෙන් සිද්ධ වෙන්නේ අකුසලයක්ද මේකෙන් සිද්ධ වෙන්නේ කුසලයක්ද. වාචසික වචනයක් නික්මවන්න උත්සාහවත් වෙනවා නම් මේක කුසල කර්මයක් වෙන දෙයක්ද අකුසල කර්මයක් වෙන දෙයක්ද. එයා ඒ පිළිබඳව නුවණින් ඉන්නවා. මේකට කියන අපි මේ අර්ථ අනර්ථ පිළිබඳව දන්නවා කියලා. කුසලයේ පැත්තට නැඹුරු වෙන දෙයක් නම් ඒක අර්ථ සහිත වූවක් අකුසලයට යන දෙයක් නම් ඒක අනර්ථ සහිත වූවක් මේ භාවනාවට අදාළ දේ මේක ප්‍රායෝගික භාවනාවට අදාළ දේ ඒකට භාවනාව කියලා කියන්නේ එක තැනකට වෙලා ඉඳගෙන පිළිමයක් තිබ්බා වගේ අපි ඉන්න එක පමණක් නෙමෙයි එතනදී පවත්වන මානසිකාරයත් භාවනාව තමයි හැබැයි ජීවත් වෙනකොට අපිට සිහිය නැත්තම් අපි කරන ක්‍රියාකාරකම් පිළිබඳව සිහිය නැත්තම් එතකොට ඒක අපිට භාවනාවේ සිද්ධ වෙන අර්ථය සම්පාදනය කරන්නේ නැහැ. අර එක තෙරුන් වහන්සේ නමක් මේ උන්වහන්සේ ළඟ තිබුණු භාජනය ගන්නව බොහොම වේගෙන් අත දික් කරලා ගන්නවා. අත දික් කරලා භාජනය ගන්න අත තියනකොට උන්වහන්සේට සිහිය එනවා. සිහිය උපදිනවා. ආපහු අත අකුලගෙන ආපහු හෙමීට අත දික් කරලා භාජනය ගන්නවා. එතකොට මේ ළඟ ඉඳලා ශිෂ්‍යෙක් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ ඉස්සලා වේගෙන් අත දික් කළා. ආයෙ වාදනය ගන්න නැතුව අත අකුලලා ආපහු හිමීට අත දික් කළා වාදනය ගත්තා. ඇයි? එතකොට කියනවා මම අසිහියෙන් තමයි මුලින් අත දික් කළේ. අසිහියෙන් අත දික් කරලා මට දික් කළාට පස්සේ තමයි සිහිය ඉපදුනේ. මම ආපහු සත්පුද්ගල බව යටපත් වෙන නුවණින් යුක්තවම මම අත දික් කළා ආපහු භාජනය කරා. දැන් බලන්න දැන් අපේ ඉලක්කය නිවන නම් අපේ ජීවිතයේ අපේ චර්යාමය පද්ධතිය කොච්චර දුරට අපි වෙනස් කරගන්නට ඕනේද? දැන් මේ මේ භික්ෂුන් වහන්සේ නමක් ස්වාමීන් වහන්සේ නමක් මේ සිද්ධ කරපු ක්‍රියාවක් නෙමේ තුල කතා කරන්නේ. එතකොට ගිහියෙකුටත් එයා ඉන්න මට්ටමේදී මේක අදාළයිනේ. මෙච්චර දුරකට මෙච්චර ප්‍රායෝගිකව මෙච්චර දුරකට නැති වෙන්න පුළුවන්. හැබැයි එයා ඉන්න මට්ටමට අදාළව මේක එයා කළ යුතු දෙයක්. අඩුම තරමේ තමන් කරන්නේ කුසලයක්ද අකුසලයක්ද කියලා දන්නේ නැතුව නම් වැඩක් කරන්නේ. එතනින් එහාට එයාගේ භාවනාව ගැන කතා කරන්න දෙයක් නැහැනේ. තමන් කියන වචනය කුසලයේ පැත්තට වැටෙන එකක්ද අකුසලයේ පැත්තට වැටෙන එකක්ද කියලා දන්නේ නැත්නම් ඒ කායකම්ම වචීකම්ම දෙක නික්මවන්නට හේතු වෙන සිත කුසල්ද අකුසල්ද කියලා දන්නේ නැත්නම් ඒකෙන් ඇති පළක් නැහැ. එහෙනම් ඒ ඒ අවබෝධය මූලික වශයෙන්ම කෙනෙකුගේ සිතේ තියෙන්නට ඕනේ. ඒ නිසා පළවෙනියටම භාවනාවට ප්‍රවේශය සලසා ගන්න කෙනෙක් සීලය තුල පිහිටන්නට ඕනේ. ඊට පස්සේ සතිය තුල පිහිටන්නට ඕනේ සිහිය තුල තමන්ගේ කායික වාචසික සහ මානසික ක්‍රියාකාරකම් පිළිබඳව. ඒ ක්‍රියාකාරකම් වල අකුසලය දුරු කරන්න කුසලය උපදවන්නට උත්සාහවත් වීම තියෙන්නට ඕනේ. අන්න ඒකට තමයි අර මුලින් කතා කරපු විදිහටම වීරය කියන දේ අවශ්‍ය වෙන්නේ. වීරය නැති හීන වීරිය තියෙන පුද්ගලයෙකුට ඕක කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒක හැම අතහැරලා යන උත්සාහයක් නැතුව ඕක කරන්න බෑ. නැවත නැවත උත්සාහය තියෙන කෙනෙකුට තමයි ඕක කරන්න පුළුවන්කම තියෙන නිසා මේ වීරය සම්පන්න භාවය මේ උත්සාහවත් බව හැමදාම ජීවිතය තුළ තිබිය යුතු දෙයක්. ඒ සඳහා අපි වෑයම් කළ යුතු දෙයක්. එහෙනම් අපිට භාවනාව කරනකොට භාවනාවට පෙර අපි උත්සාහවත් යුතු ප්‍රධාන වශයෙන් අපි සාරාංශයක් විදිහට කරුණු තුනක් මේ කතා කළේ. පළවෙනි එක මොකද්ද? අපි දියුණු කළ යුතුයි සීලය කියන දේ අපේ ජීවිතය තුළ උපදව ගන්නට ඕන සීලය ආරක්ෂා කර ගැනීම පිණිස කය වචන දෙක සංවර කර ගැනීම සඳහා අපි අපේ අවධානය යොමු කළ යුතුයි. ඒකත් අපේ භාවනාවට උපකාරක ධර්මයක්. දෙවැනියට මානසික සංවරය ඇති කර ගැනීමෙහිලා සිහිය කියන දේ ප්‍රයෝගීතාවයේ වැදගත් වෙනවා. ඒ නිසා සිහිය කියන දේ දියුණු කිරීම වැදගත් වෙනවා. ඊට පස්සේ තුන්වෙනි කාරණාව බවට පත් වෙන්නේ ඒ සිහිය කියන දේ ඇති වෙන තැනකදී අපිට ඒකත් එක්ක යෙදෙන නුවණ කියන දේත් භාවිත කරමින් අපි මේක ඇති කර ගැනීම. ඒ නිසා ඔය කියපු අධියර තුන යටතේ අපිට පුළුවන් භාවනාව කියන දෙයට අවශ්‍ය පරිසරය සම්පූර්ණම නිර්මාණය කරගන්න. ඒ තුළ තමයි භාවනාව කියන බීජය රෝපණය කරගන්න හරියටම පුළුවන්කම ලැබෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. කමඨහන වැඩසටහන ස්වාමීන් වහන්සේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ශ්‍රවණය කරනවා. ඒ වගේම ගිහි පින්වතුන් භාවනාව දැනට කරගෙන යන ගිහි පින්වතුන් ශ්‍රවණය කරනවා. ඒ වගේම අලුතෙන් භාවනාව කරන්නට සූදානම් වෙන පිරිසකුත් ශ්‍රවණය කරනවා ස්වාමීන් වහන්සේ. මෙන්න මේ ගිහි පින්නතුන්ගේ පැත්තට අපි වැඩි නැඹුරුවක් දැක්කොත් සනස එදිනදා ජීවිතයේ රැකියා කටයුතු, ගෙවල් දොරවල් වල වැඩ කටයුතුත් එක්ක මේ භාවනාවට යොමු වෙන්නට උත්සාහ කරන්නේ සනස. මට පැහැදිලි කිරීමක් කරලා දෙන්න සනස මේ අපි කොහොමද භාවනාවට යොමු වෙන කෙනෙක් විදිහට දෛනික ජීවිතේ පෙළගස්ස ගන්න සනස. මට ස්වාමීන් වහන්සේ නමක් උපදේශක් දීලා තිබුණා සනස මේ ගිහි කෙනෙක් නම් භාවනාවට කැමති ගිහි කෙනෙක් නම් අඩුම අලුයමට හෝරාවකට කලින්වත් නැගිටින්න ඕනේ කියලා සනස. මෙන්න මේ කාරණා වගේ සන්නස මේ ඉදිනදා අපි ගත කරන දවස කොහොමද ඒ වැඩපිළිවෙල සකස් කරගන්නේ රැකියාවක් කරනවා නම් ඒ ඒ විදිහට ඔබ වහන්සේට දෙන්න පුළුවන් උපදේශ කොහොමද සන්නස? ඇත්තටම බොහෝ දෙනෙකුට ප්‍රායෝගිකව දවසේ වැඩි කාලයක් ඉතුරු කරගන්න පුළුවන්කම තියෙන දේ තමයි අලුයම අවදි වීම කියන එක. ඒක අරුණෝද්ගමණයට පෙර ආත්ව අවදි වෙන්න පුළුවන්කම ලැබෙනවා නම් ඒක බොහොම උපකාරයි භාවනාවට. එතකොට සාමාන්‍යයෙන් අපි භික්ෂුචර්යාව පැත්තෙන් කතා කළොත් එහෙම අපි සාමාන්‍යයෙන් නිදා ගන්න පුළුවන් ඒ කියන්නේ වීරය කරන කෙනෙක් 10ත් 2ත් අතර වගේ කාලය තුල නිදා ගැනීමක් කරනවා. ඒ කියන්නේ මේක හැම චරිතයකටම හැමෝටම අදාළ දෙයක්මත් නෙමෙයි. වීරය කරන කෙනාට මුළු රෑ තිස්සෙම වීරය කළා ඕනේ නම් උදේ කාලේ හෝ දවල් කාලේ පැය කිහිපයක් සිටලා අපහු වීරය කරන්න පුළුවන්කම තියෙනවා. ඒක වික්ෂචර්යාව පැත්තෙන් ඒ නිදහස තියෙන නිසා. හැබැයි ගිහි කෙනෙක් හැටියට රක්ෂාවක් කරන රැකියාවක නිරත වෙන කෙනෙක් විදිහට බොහොම මහන්සියෙන් ගෙදරට හවස් වෙලා ඉන්නේ. ගොඩක් වෙලාවට හිත විසිරිලා ඒ වෙලාවට තියෙන්නේ. හැබැයි අපි නිදාගත්තාම ඒ ලැබෙන මානසික විවේකයත් එක්ක අපි ආපහු අවදි වෙන්නේ ඊටමත් ප්‍රබුද්ධ සිතකින්. ඒ අවස්ථාව තමයි භාවනාවකට සුදුසුම අවස්ථාව බවට පත් වෙන්නේ. එතකොට මේකෙදී මේ එකපාරම කාලය වැඩි කරගෙන මේ අලුයම ඉඳලා ඉන්න ඕනේ කියලා කියනෝනේ මේ පුරුදු වෙන අය ඉන්නවා. ඒ නිසා අයට බොහොම ගැටලුවක් නැතුව ඒක ප්‍රායෝගික කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ආධුනිකව කෙනෙක් යොමු වෙනකොට ඒ කෙනාට ඒක පාරම හිම අවශ්‍ය නැහැ. හැබැයි වෙනදා අවදි වෙන වෙලාවට වඩා බොහොම කල්ැතුව අලුයම පොඩ්ඩක් අවදි වෙන්න පුළුවන් නම් ඒක ඒක තමයි කරන්නට ආරම්භයක් හැටියට ඔබ පටන් ගන්න ඕනේ තැන. එතකොට මේ පටන් ගත්තාම දැන් ඒක ඊට පස්සේ පොඩ පොඩ අපහු වැඩි කරගෙන යන්න පොඩ්ඩක් කලින් වැඩි කරගත්ත වැඩි කරගෙන වැඩි කරගෙන ටිකක් අලුයම නැගිටින මට්ටමට ඒක සකස් කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. Tamanටත් නොදැනී පිළිවෙත හදාගන්න පුළුවන්. කෙසේ වෙතත් තරුණෝත්ගමණයට පෙර ආත්ව නැගිටින්නට පුළුවන් නම් ඒක තමයි ප්‍රායෝගිකව ඊටාම වැදගත්ම දේ බවට පත් වෙන්නේ. එතකොට උදෑසන එතකොට ඒ කාලය අපිට ඉතුරු වෙනවා සහ ඒ කාලය අපිට බොහොම විවේකීව කටයුතු කරගන්න පුළුවන්කම ලැබෙනවා මනසත් නිවිලා තියෙන්නේ එතකොට ඒ අවස්ථාවේදී අපි භාවනාවට මේ සූදානම් වීම සිදු කරන්න පුළුවන් එතකොට මේ භාවනාව කරන්න යනකොට අපිට වැදගත්ම දේනේ වස්තු විසද කිරීතා කියලා කියන්නේ. ඒ කියන්නේ ආධ්‍යාත්මික වස්තු සහ බාහිර වස්තු පිරිසිදුව පවත්වා ගැනීම කියන එක. ඒ නිසා මූණවත් හොදන්න නැතුව ඇඳේ ඉඳගෙන භාවනා කරන්න ගියාම අපෝ තීන මිද්දේ තමයි බහුලව ඇති වෙන්නේ. එහෙනම් ප්‍රායෝගික දේ තමයි නිදාගන්න ඉරියව්වෙන් හරි මේ ආපහු ඇඳේ හැම්ම නැගිටලා කොට්ටෙත් තියාගෙන භාවනා කරනවට වඩා නැගිටලා මූණ කට හොඳට පිරිසුදු කරගෙන ආධ්‍යාත්මික වස්තු පිරිසුදු කරගෙන ඒ හොඳින් අපි භාවනාවට ඉඳ ගැනීම කියන දේ. විනාඩි 15ද කාලය ඉතුරු වෙන්නේ ඒ විනාඩි 15 පිළිවෙලට භාවනාව කරන්න පුළුවන්. පැය භාගෙදි ඉතුරු වෙන්නේ පැය භාගෙ එතකොට පිළිවෙලට කරන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට හැබැයි කෙනෙක් සීමාව අතික්‍රමණය කරලා මේ වැඩවලට කාලය වැය කරගන්නත් පුළුවන්. එහෙම අවශ්‍ය නැහැ. ඒ නිසා ඒ ඒ වැඩ කටයුතු ටික බොහොම ඉතාම ඉක්මනට ඉවර කරගෙන භාවනා කරන්න, ඉඳ ගන්න, භාවනා කරන්න ප්‍රවේශය හදා ගන්න. ඒකදී මූලිකම දේ තමයි අපි දවස පටන් ගන්නෙ සාමාන්‍යයෙන් තුනුරුවන් වන්දනා කරලා. ඒක බොහොම අපිට රැකවරණයක් තියෙනවා භාවනාවේදීත් රැකවරණය තියෙනවා. වගේම තුනුරුවන් කමා කරගෙන අපි භාවනාවට ප්‍රවේශය සලසා ගන්නවා. ඒක මානසික සැහැල්ලුව අපිට උරුම කරන දෙයක්. ඊට පස්සේ වැදගත්ම දෙයක් තමයි පෙර දවස පිළිබඳව කල්පනා කරන එක. මම පෙර දවසේදී සිහිය කියන දේ මෙච්චර දුරකට පැවැත්වුවේ නෑ. මගේ දවසේ මම මේ වගේ කාලයක් තමයි සිහිය පැවැත්තේ. හැබැයි අද මම ඊට වඩා කොහොම හරි මම සිහිය පවත්වන්නට ඕනේ. මම දැන් රැකියාව සඳහා පිටත් වෙන්න කලින් ඉඳලා රැකියාව යන තැනට යනකම් මම ඊයේ සිහියෙන් ගියා. හැබැයි මට එතෙන්ට ගියාට පස්සේ සිහිය නැති වුණ කට්ටිය මුණ ගැහිලා කතා බස් කරන්න ගියාම නෑ මම අද ඒ ටිකේ සිහිය පවත්ව ගන්නවා. දැන් Tamanට බැරි වෙච්ච දේ මොකද්ද, කළ දේ මොකද්ද කියන එක සිහි කරගෙන දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. Tamanගේ දවසේ භාවනාව කියන දේ පවත්වාගෙන යන්නේ කොයි විදිහටද කියන එක පිළිබඳව දල සැලැස්මක් දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. දැන් අන්නේ අදිෂ්ඨානය තුල තමයි අපි භාවනාව කරන්න පටන් ගන්න. ඒකට භාවනා කරන්න පටන් ගන්නකොට අපි සාමාන්‍යයෙන් භාවනාවක් කරනකොට පළවෙනියටම එකපාරම අපි ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව මානසිකාරයේ පැවැත්වීමකට යන්නේ නැතුව අපි කරන්න පෙළඹෙන්නේ කරන්න පටන් ගන්න කොතනින්ද ඉස්සෙල්ලාම අපි ආනාපාන සති භාවනාව හෝ මෛත්‍රී භාවනාව හෝ බුද්ධානුස්සතිය හෝ එබඳු භාවනාවක සිත යම් කාලයක් අපි හොඳින් මානසිකාරයේ පැවැත්වීම තමයි ප්‍රායෝගිකව චිත්ත ඒකාග්‍රතාවයේ ගොඩනගා ගැනීමට වඩාත් සිත සංසිඳවා ගැනීමට හේතුවක් බවට පත් වෙන්නේ. දැන් ඒක කර කර ඉඳලා සම්පූර්ණම ප්‍රථම ධානය ඉපදෙනකම් මේක gedit වෙලා කරන්න කියලා නෙමෙයිනේ. එහෙම කාලයක් නැහැනේ. ඒ නිසා හිත එකඟ වුණාම හිතාමතාම ඒ කමඨහන කියන දේෙන් තමන්ගේ මනස බැහැරට අරගන්න. බැහැරට අරගෙන අර තමන්ගේ නුවණ අනිත්‍ය අනු දකින්න කමන්ට විශේෂයෙන්ම මම කතා කරන්න ගිහියට ප්‍රායෝගිකව අනිත්‍යානුපස්සනාව වගේ දෙයක් ගොඩක් වෙලාවට ප්‍රායෝගිකයි අනිත්‍ය තුල එක්ක දුක්ඛානුපස්සනාව හෝ අනාත්මානුපස්සනාව පැත්තට මනස නැඹුරු කිරීම වගේ දෙයක් බොහොම ප්‍රායෝගිකයි එතකොට මේ අනිත්‍ය භාවනාව වගේ දෙයකට හොඳට තමන්ගේ මනස ඒ ධර්මකාරණා සම්මර්ෂණය කිරීම පිණිස තමන්ගේ මනස යොමු කරන්න. දැන් අර චිත්ත ඒකාග්‍රතාවයත් එක්කම තමන්ට පුළුවන් එක්කෝ ඒ කමඨහන තුළ ලබාගත් අරමුණම පාදක කරගෙන යන්නත් පුළුවන්. ඒ අරමුණ පාදක කරගන්නේ නැතුව ඕනේ නම් තමන්ට පුළුවන්කම තියෙනවා වෙනමම තමන්ගේ මේ ආයතන ධර්ම පරිහරණය කරන තැන සිදුවන ක්‍රියාවලිය පිළිබඳව එතන පවත්නා ධර්මයන් පිළිබඳව සම්මර්ෂණය කරමින් ඒ අනිත්‍ය භාවනාව පිළිබඳව මනස යොමු කරන්නට. එතකොට ඒ සිහිය සහ එතන පවත්වන නුවණ තමයි දැන් ඔබ පවත්වාගෙන යා යුතු දේ බවට පත් වෙන්නේ. එතකොට එහෙම පවත්වාගෙන යනකොට දවසේ දැන් රැකියාවට යන කෙනෙක් වෙන්න පුළුවන්. යනකොට ඔන්න තව කෙනෙක් ඇවිල්ලා බනින්න පුළුවන්. මොකක් හරි වැරද්දකට පාරකට සමහරලාට වාහනයක් දාගත්තොත් එහෙම වෙන්නම එක්ක Tamanට බනිනවා එක්ක අනුන්ට බනිනවා අනුන් එක්ක තරහෙන් ඉන්නවා ඒක බොහෝ වෙට දකින්න පුළුවන් දෙයක් අන්න ඒ වගේ වෙලාවකදී දැන් අර භාවනා අරමුණ දැඩිව පිහිටලා ඉන්න බැරි කෙනෙක් වුණොත් හෙලවෙනවා මනස. එතකොට අන්න ඒ වෙලාවට අර මෛත්‍රිය කියන දේ පාදක කරගන්න. වැරද්ද කියන එක තව පුද්ගලයෙක්ගේ කියලා දකින්න නැතුව මේ කෙලෙස් සහිත ලෝකේ ස්වභාවයනේ කියලා බොහොම පරිණත උපේක්ෂා සහගත තැනකින් ඒක දකින්න පුරුදු වෙන්න. ද්වේෂයෙන් හිත ආක්‍රමණය කරන්න යන්න එපා. එතකොට රාගය උපදින අරමුණු දකිනකොට ඒ පැත්තට සිත මානසිකාරය පවත්තගෙන යන විදිහට අරගෙන යන්න දෙන්න එපා. එතකොට මේ විතර්ක වලින් හිත රැකගන්න. විතර්ක වලින් හිත රැකගෙන තමන්ගේ හිත ආපහු අර භාවනා කමටහනට නැවත නැවත යොමු කරගන්න. අර වගේ දෙයකින් බලපෑමක් එනකොට මෛත්‍රිය අසුබේ වගේ කර්මස්ථානයක හිත හොඳට පිහිටුවමින් යථාර්ථය ප්‍රකට වෙන විදිහට මෛත්‍රී ආදී ධර්ම උපනැං වෙන විදිහට මානසිකාරයේ පවත්තන්න. එතකොට ඒ විදිහට හොඳින් මානසිකාරය පවත්වාගෙන තමන්ගේ දවසේ වැඩ කටයුතු ටික කරගෙන ආපහු නැවත එනකම් පුළුවන් නම් කමටහන වඩන්න ඒක ඊටාම විශාලව ලබන ලොකු ජයග්‍රහණයක්. ඔබ කාලය වැඩි කරගන්නවා කියලා කියන්නේ ඔබ ඉලක්කයට යෑම කියන දේ ඊටාම සාර්ථකව સિદ્ધ කරනවා කියන එක. ඊට ගිහිල්ලා ආපහු ගෙදර ආවත් ගෙදර ඇවිල්ලත් තමන්ගේ භාවනාව කියන දෙයෙන් හිත නිදහස් කරගන්න නැතුව තමන්ට පුළුවන් ඉන්න. මොකද ඒක භාවනාව කියන දේ අර අමුත්වෙන් එක තැනක ඉඳගෙන දකින දෙයක් විදිහට දැක්කහම මේක වෙහෙසක් වෙනවා. හැබැයි තමන්ගේ ජීවිතේම අර කුසල පූර්ණ මානසිකාරයන් වල විවිධත්වයක් ඇතුව පවත්වාගෙන යාම තුළ ඒක වෙහෙසක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි කිව්වේ ද්වේෂයක් ඇති වෙනකොට මෛත්‍රිය වගේ පැත්තකට බලන්න, අසුබේ රාගයක් ඇති වෙනකොට අසුබේ පැත්තට බලන්න, ඉඩ ලැබෙන වෙලාවට අනිත්‍ය වශයෙන් දකින්න. ඒ වගේ දේවල් කිව්වේ. එතකොට ගෙදර ඇවිල්ලා වුණත් තමන්ට ඒ වෙහෙස යම් මට්ටමකට නිවාගෙන ඒතකොට ඉන්න ඇත් එක්ක බොහොම කතාබස් කරලා ඒ ඇත් එක්ක ඕනනම් ධර්ම කතා කරනවා නම් ධර්ම කතාවක් කරලා ඒ අයගේ කටයුතු පිළිබඳව හොයලා බලලා ඒ කියන්නේ ගෘහ ජීවිතයක් තුළ තියෙනවනේ කටයුතු. ඊට පස්සේ තමන්ගේ ඒ කටයුතු ටික කරගෙන ආපහු දැන් ඒ කියන්නේ කායික පිරිසුදු බවවල් ඒ ඔක්කොම ඇති කරගෙන අපහු නිදාගන්න යන්න කලින් පුළුවන් නම් ආපහු තමන්ට භාවනාව කියන දේ නිරත වෙන්න. ඒක ඊටාම වැදගත්. ඒකට අපි දවස පටන් අරගෙන තියෙන්නේ දවස ඉවර කරලා තියෙන්නේ හොඳ භාවනා මානසිකාරයක් තුල. ඒකට දෛනික දිනචර්යාව මෙන්න මේ විදිහට සකස් කර ගැනීම ආරම්භයක් විදිහට කෙනෙකුට ඊටාම වැදගත් වෙනවා. එතකොට මේක ඇතුලේදී කරන්න ඕනේ දේවල් මොනවද කියන එක ගැන වෙනමම කතා කරන්න ඕනේ දැන් මේ දවසේ මේ විදිහට අපි ගත කරනකොට මනස කොයි විදිහටද අපි පවත්වාගෙන යන්න ඕනේ කියන එක. හැබැයි දිනචර්යාව කියන එක මේ විදිහට සකස් කරගන්න එක අත්‍යන්තයෙන්ම මම හිතනවා අවශ්‍ය දෙයක් කියලා. එතකොට අපි හැමදාම කලින් දවසේ බැරි වෙච්ච දේ පුළුවන් වෙච්ච තරම දන්නවා. ඊට වඩා අපි 100ට එකක් හරි සම්පූර්ණ කර ගැනීම තමයි දෙවැනි දවසේදී අපේ ඉලක්කය. එතකොට අපිට පුළුවන් ක්‍රමක්‍රමයෙන් දියුණුව සලස ගන්න පල්ලෙහාට වැටෙන්නේ නැතුව. එහෙමයි ස්වාමිනාස. ස්වාමිනාසගේ පැහැදිලි කිරීම අහගෙන ඉද්දී මට පෞද්ගලිකව හැඟෙන්නේ අපේ කොහේරි ගමනක් හරි නොදන්න ගමනක් හරි යන්න ලෑස්තිදී අපිට දෙමව්පියන් හෝ වේවා වැඩිහිටියන් හෝ වේවා දෙන උපදෙස් වගේ ඒ වගේ හැඟීමක් දැනෙන්න එන්නේ නිසා අපිට ඒ විදිහටම තවත් වැදගත් කරුණක් ස්වාමීන් වහන්සේගෙන් දැන කියා ගන්නට තිබෙනවා ස්වාමීන් අපිට ලැබෙන කාල වේලාවත් ඉක්මවා යන්නට ඊටමත් ළඟයි ඒ නිසා ඊටම කෙටියෙන් සන්නස පැහැදිලි කිරීමක් කරලා දෙනවා නම් වටිනවා සන්නස මේ භාවනාවට යොමු වෙන කෙනෙක් විදිහට තමන්ගේ වැඩෙන යම් ගුණයක් තියෙනවා නම් අර අපි අහලා තියෙන සන්නස තමන්ගේ ගුණ රකින්න ඕනේ මණිකක් වගේ කියලා සන්නස. මෙන්න මේ කාරණාවත් එක්ක මොකද අපි සාමාන්‍යයෙන් එදිනෙදා කතා බහ කරද්දී භාවනාව සම්බන්ධයෙන් එහෙම මේ සමහර විට තමන්ගේ අත්දැකීම් මුළුප්පලා ඒ විදිහට කරද්දී සන්නස ගුණධර්ම පිරිහෙන්නට පුළුවන් නේද? ඒ වගේම අපි ආශ්‍රය කරන පිරිස කොහොමද සානස වෙන්න ඕනේ? කල්යාණ මිත්‍රයන් කොහොමද ආශ්‍රය කරගන්න ඕනේ මේ භාවනාව කරද්දී මෙන්න මේ කාරණා ටික පැහැදිලි කිරීමක් කරලා දෙන්න සනසවසන් වශයෙන්. ඇත්තටම අපි මේ අපි යන ගමනට අදහස් දෙන ඒ සඳහා නැඹුරුතාවයක් තියෙන පුද්ගලයෝ තමයි අසුරු කළ යුතු වෙන්නේ. අපි කෙනෙකුට චිත්ත ඒකාග්‍රතාවය පවත්වන්න ඕනේ නම් අසමාහිත පුද්ගල පරිවර්ජනතා සමාහිත පුද්ගල සේවනතා කියන ගති දෙක තියෙන්න ඕනේ. අසමාහිත පුද්ගලය දුරු කිරීම සහ සමාහිත පුද්ගලයන් ඇසුරු කිරීම කියන එක. කියන්නේ අපි ආශ්‍රයයට යොදා ගන්න ඕනේ අපිට ගැළපෙන අපේ ගමනට රුකුලක් දෙන පුද්ගලයෝ මිසක ඒකට අකුල් හෙලන පුද්ගලයෝ නෙමෙයි. එතකොට ඒක බොහොම දීර්ඝ ලෙස කතා කරන්න පුළුවන් කාරණාවක්. ඒ නිසා කොටිම කියනවා නම් ඒවා පරිවර්ජනය කළ යුතුයි ඒ වගේ පුද්ගලයෝ අපි ඇසුරු කිරීම. සමහරලාට තමන්ගේ ගෙදරම හිටියොත් පුද්ගලයෝ විදිහට දුරු කරන්න බැරි වුණත් අදහස් විදිහට අපි ඒවත් එක්ක බෙදිලා යන්න යන්නේ නැතුව අපි බොහොම අපේ ගමන අපි යන්න තරම් අපි ශක්තිමත් වන්නට ඕනේ. ඒ වගේම තමන් සතු ගුණය කියලා කියන්නේ අනුන්ට ප්‍රදර්ශනය කරන්න තියෙන දෙයක් නෙමෙයි. අපි දකිනවා සමහර වෙලාවට මේ භාවනා කරන අය තරම් මාන්නකාර පිරිසක් වෙන නෑ කියලාත් හිතෙනවා මේ කියන්නේ ඔක්කොම නෙමෙයි සමහර අය දිහා බැලුවාම. මොකද මේ තමන් උපදව ගන්න ಗುಣ විශේෂෝ තමන් කරන දේ පිළිබඳව පුදුමාකාර මේ මානයක් සෙය්‍යමානයක් තියෙනවා. ඉතින් ඒ භාවනාවෙන් කරලා තියෙන්නේ කෙලෙස් දුරු කිරීමක්ද තව කෙලෙසයක් උපදවා ගැනීමක්ද කියන එක පිළිබඳව දෙපාරක් හිතන්න වෙලා තියෙනවා. දැන් මම ඉන්නේ මේ මට්ටමේ මම මම මේ වගේ තැනකටපත් වෙච්ච කෙනෙක්. මම මට මේ වගේ ලක්ෂණ තියෙනවා. ඕගොල්ලෝ පොඩ්ඩක් බලන්න. මේ මේ තැනට කොහොම හරි එන්න කියලා ඒක දැන් සත්පුරුෂ අදහසින් කියන කියන අයත් ඉන්නවා. වැඩිපුර බොහෝ දෙනෙක් දකිනවා සමහරලාට තමන්ගේ මානය තමයි හොවා දක්වන්නේ. මේ ශාසනයේ ගුණය කියන දේ ඇත්තට මේක රකිනවා. ඒ කියන්නේ ඒක ප්‍රකට කරන්නේ නැහැ අර එක හාමුදුරු කෙනෙක් වසර 12ක් මට මතක නේ සජ්ජිකාංගයේ සමාදන් වෙලා දුතාංගයක් තමන්ගේ පිට කොහෙටවත් හේතු කරන්නේ නැතුව ඉන්නවා. එතකොට එක දවසක් නේ සජ්ජිකාංගයේ සමාදන් වෙලා ඉන්න මේ භික්ෂුන් වහන්සේ වැඩ ඉන්නකොට තව උන්වහන්සේගේ සහෝදර භික්ෂුන් වහන්සේ නමක් ඉන්නකොට මේ අකුණක් ගහනවා හයි. අකුණක් ගහනකොට මේ මේ හඬ නිසා අර අනිත් හාමුදුරුවෝ බිම නිදා ගන්නවා බිම ඇලවෙනවා මේ අර නේසජිකාංගේ සමාදන් වෙච්ච භික්ෂුණාන්ද ඍජුව ඉන්නවා මෙහෙම ඉන්නකොට අර හාමුදුරුවෝ අහනවා ඇවැත්නි කිමද නේසජිකද කියලා අහනවා දැන් දුතාංගය කියන එක එහෙම කියන්න හෝ අඟවන්න හෝ ඕනනම් පිළිතුරු නොදී ඉන්නත් තිබුණා හැබැයි උන්වහන්සේ ඉක්මනට බිම නිදාගත්තා බිම ඇලවුණ අවුරුදු 12ක් උන්වහන්සේ ඒක කරලා තිබුණේ නැහැ හැබැයි උන්වහන්සේ ඒක කළා කරලා කිව්වා නෑ නෑ නේසජික නෙමෙයි කියලා ඇයි උන්වහන්සේ බීම නිදාගත්තට පස්සේ දුතාංගේ කැඩෙනවා. එතකොට මේ සජ්ජික නෙමෙයි දැන්. නෑ නේ සජ්ජික නෙමෙයි කිව්වා. දැන් අර අවුරුදු 12ක් උන්වහන්සේ රැකපු ගුණය ඒක උන්වහන්සේ දන්නවා උන්වහන්සේගේ ගුණය ඒක. ඒක කවුරුත් දැනගත්ත හෝ නොදැනගත්ත කියලා කාටවත් පේන්න රැකපු ගුණයක් නෙමෙයිනේ. තමන්ගේ වීරිය සඳහා රැකපු ගුණයක්. ඒ වගේ මේ ශාසනයේ ගුණය කියන දේ ආරක්ෂා කරන රකින්න දෙයක් මිසක ඒක උලුප්පා දක්වන දෙයක් එහෙම නෙමෙයි. ලෝකෙට විවර කරන දෙයක් ඒක මානෙ උපදව ගන්න පාවිච්චි කරන දෙයක් නෙමෙයි නිසා භාවනාව තුළින් හෝ යම් දේවල් තුළින් හෝ තමන්ගේ පැවැත්ම තුළ හෝ තියෙන ಗುಣ ඒක පෙන්වමින් ප්‍රදර්ශනය කරමින් යනවා නම් එතනම තියෙන දුර්ගුණයක් මිසක ඒක සුගුණයක් නෙමෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. අද කමටහන වැඩසටහන සඳහා අපට ලැබී වෙන කාලය ගෙවිගෙන ගිහිල්ලා නොදැනුවත්වම අප ඊළඟ සතියේත් මේ වගේම ඔබටත් මටත් මේ සසර ගමන නිමා කරන්නට අවැසි ධර්මය භාවනාවට අවශ්‍ය වෙන උපදෙස් දැන කියා ගන්නට සූදානම් අද මේ උතුම් වැඩසටහන අප මෙලෙසින් නිමා කරන්නට මත්තෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා සන්නස මේ සති ටීවී රූපවාහිනී නාලිකාව නිසයි අපි ඔබට මේ ධර්ම දායාදේ සිදු කරන්නේ ඒ වගේම අපිත් මේ ධර්මය අහන්නේ මේ සති දිවි නාලිකාව සනස පවත්වාගෙන යන්න විශාල පිරිසක් උදව් උපකාර කරන මේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරමින් පුණ්‍ය අනුමෝදනා කරන්නට මම ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ. හොඳයි එහෙනම් කල්පනා කරගන්න හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයන් පවත්වා ගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරනවා මෙල්බන් නුවර පදිංචි හර්ෂණී පුංචි හේවා මහත්මිය ඇතුළු ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා මේ පරිලෝකීය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට ඒ මිය පරලෝ යන්නට යෙදුණු මෑණියන් පියතුමන් සහෝදරයා ඇතුළු වර්ග પરම්පරානුයාත සෑම සියලු ඥාති වර්ගයාටම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා ඔබ සෑම සියලු දෙනාටත් මේ නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ටත් මේ උතුම් කුසලය තමන් කළ පිනක් මෙන් අනුමෝදන් වන්නට ලැබීමෙන් හැම දිනාටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරන්න ඒ වගේම අද ධර්මදේශනාවෙහි දායකත්වයගෙන කටයුතු කරන මෙල්බන් නුවර පදිංචි හර්ෂණී පුංචිහේවා මහත්මිය බලාපොරොත්තු වෙනවා ඒ දිනයට ආශිර්වාද කරන්නටත් ඒ වගේම එතුමියගේ 6 වෙනි දිනට යෙදෙන උපන් දිනය සහ දිනේ කවි දිනේගේ උපන් දිනය සිහිපත් කරමින් ශාසනයට බොහොම හිතයිශීව බොහොම රැදිව සති ටීවී වැඩසටහන් වලට පවා බොහෝ අනුග්‍රහය දක්වන ඒ පින්වත් පිරිසට විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා. හර්ෂණී පුංචි හේවා මහත්මියටත් ඒ වගේම අමිල ප්‍රනාන්දු මහත්මයාටත් ඒ වගේම පබසරේ කවි සහ උදාරි කියන දියණියන් තිදෙනා ඇතුළු ඒ පවුලේ සෑම සිළු දෙනාටත් මේ උතුම් කුසලයන් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සරසාගෙන කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි. පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබටත් මටත් කමටහන වැඩසටහන තුලින් භාවනාව සම්බන්ධයෙන් කරුණු කාරණා පැහැදිලි කර දුන් ලබුණෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයේහි ගරු අනුශාසක ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය කොත්මලේ කුමාරකස්සප පින්වත් ස්වාමින්වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් මේ උතුම් කුසලයේ හේතු උපනිශ්‍රේ වේවායි අප සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. පින්වත්නි ඔබටත් පුළුවන් මෙවැනි වටිනා ධර්මකාරණා මේ සසර ගමන නිමා කරන්නට කල්යාණ මිත්‍ර භාවයෙන් මේ උතුම් ධර්මයේ දායාද කරන්නට අපත් සමග එකතු වන්නට පිරේදිස් වන දුරකථන අංකයට ඇමතුමක් ලබා දුන්නොත් ඔබට මේ පිළිබඳව වැඩිදුර තොරතුරු වැඩිදුර විස්තර ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම කමඨහන වැඩසටහනේ පෙර වැඩසටහන් ඔබට නරඹන්නට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඒ වගේම සති ටීවී රූපහානි නාලිකාව හරහා විකාශය කරන සියලු ධර්ම දේශනා ඔබට නැවත ශ්‍රවණය කරන්නට පුළුවන් සති ටීවී YouTube නාලිකාවට ප්‍රවේශ වීමෙන් ඒ බවත් සිහිපත් කරමින් අද කමඨහන වැඩසටහන අප මෙලෙසින් නිමා කරනවා ඔබ සියලු දෙනාට මේ උතුම් කුසලය ගෞතම බුදුසසුනේදීම නිවි සැනසෙන්නට හේතුපනිශ්‍රය වේවා තෙරුවන් සරණයි